අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණිවරුනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අද දවසේ වැඩමුළුවේ දෙවෙනි දවසට තවත් ප්‍රශ්න සාකච්ඡාවක් එහෙම නැත්නම් ධර්ම සාකච්ඡාවක් නැත්නම් පොදු කමඨාන් සුවිීමේ සතිವಾರක් ආරම්භ කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් අපි ලිඛිත ප්‍රශ්න සභාගත කිරීමේ සතිವಾರය ආරම්භ කළ දින විදිහට අපි ඊශගෙන් ඉල්ලා සිටිමු. ගෞරවනීය ස්වාමීන් වහන්සේගෙන් අවසරයි. අද සභාවට ලිඛිත ප්‍රශ්න 14ක් හම්බෙලා දෙනා කමටහන් පිළිබඳව තව තුනක් ධර්මදේශනා වාස්තුවෙන් හම්බෙලා තියෙනවා. මම උදේ කරුලයිනේ ඉස්සරහට ගත්තා නම් හරි. පේනවා. පේනවා. අතිගෞරවනීය සාමින් වහන්ස මගේ භාවනා අත්දැකීම මෙසේ ගෞරවයෙන් ඉදිරිපත් කිරීමට අවසරයි. සක්මන් භාවනාව සක්මන් භාවනාවේදී පාදයේ එසවීම ඉදිරියට යැවීම තැබීම යන අවස්ථා නිරීක්ෂණය කළෙමි. යටිපතුල වම් සහ දකුණු වශයෙන් පොළොවේ ස්පර්ශ වන විට එය හොඳින් නිරීක්ෂණය කළෙමි. විලුඹ පළමුව පොළොවේ ස්පර්ශ වන අතර අයුරු දැනුනි. යටිපතුල පොළොවේ ස්පර්ශ වන අයුරු අවධානයෙන් බලා සිටීමි. පොළොවේ ඇති උණුසුම් තෙත රළු මු르දු ගතිය මනාව දැනුනි. ඒකාකාරී නො වූ පොළොවේ එම ස්වභාවය ඒකාකාරීව යටිපතුල් යටිපතුලේ විවිධ තැන්වලට නොදැනෙන බව දැනිනි. නොකඩවා පියවර 180ක් පමණ සක්මන් කිරීමට හැකි වූ අතර රැහැයන්ගේ නාදය හා වෙනත් හේතු නිසා හිත විසිර ගිය විට නැවත යටිපතුලේ ස්පර්ශයට හිත යොමු කෙලිමි. නොකඩවා එකම අරමුණක පාද තබන විට සහ හුදු ස්පර්ශ දෙකක් පමණක් බවත් කයක් නැතිවාසේ වරක දැනුනි. සමහර අවස්ථාවලදී යටිපතුලේ සහ ඇඟිලිවල හිරිවැටීම් කොන්ද උරහිස් වේදනා පාදයේ මස්පිඩු වේදනා දැනිනි. එවිට එය මෙනෙහි කර නැවත සක්මන් කෙලිමි. එමෙන්ම තද වෙහෙස නිදිමත දැනුණු විට සක්මන මදත් නතර කර නැවතී සිට නැවත ආරම්භ කරමි. එය සක්මන දිගටම පවත්වාගෙන යාමට විශාල රුකුලක් විය. පරයන්ක භාවනාව සක්මනේ සක්මන් භාවනාවෙන් පසු පරයන්කයට වාඩි වීම ඊට පහසුවක් විය. ආශ්වාස සිදුවන විට එය ආශ්වාසයේ ලෙසද පිටවන විට ප්‍රශ්වාසයේ ලෙසද මෙනෙහි කෙලිමි. ආශ්වාසයේ දිගු හා සිසිල් බව දැනුණු අතර ප්‍රශ්වාසය කෙටි හා උණුසුම් බව දැනිනි. ආශ්වාසයට පසු ප්‍රශ්වාසයට පෙර කෙටි විරාමයක් නැවැත්මක් ඇති බව දුටිමි. ප්‍රශ්වාසයෙන් පසුවද මෙවැනි හිස් කාලයක් ඇති අතර මේ නොනවත්තා යන චක්‍රයක් ලෙස දැනිනි. හුස්ම රැල්ල ඊටමත් තුනී විගිය අතර උදරයේ පිම්බීම හැකිරීම දැනුනි. නැවතත් ඒ නැවතත් එවිට සිවුම්ම ගිය හුස්ම රැල්ල විනාඩි පමණක් පමණ භාවනා නැවතත් එයට සිව්ම ගිය හුස්ම රැල්ල අත්විඳිමි. විනාඩි 50ක් පමණ භාවනා කළ අතර වරින් වර පරිසරයේ වතුර ශබ්ද හා සිත විසිරුණු විට එය මෙනෙහි කොට නැවත හුස්මට සිත යොමු කළ විට ඊටමත් තුනීමි ගොස් ඇති හුස්ම රැල්ල නැවත අත්විඳිමි. නළල සිට නාසයතේ කුහුඹුවන් දිවෙනවාක් මෙන්ම උරහිසේ වේදනාවක්ද දැනිනි. දෑත් එකට එකතු කර සිටියත් එහි ස්පර්ශය නොදෙනුණු අවස්ථාවිය. එච්චරයි. එච්චරයි. එච්චරයි. ඔය ඒකෙදී අර පරියන්කේදී විස්තරයක් කරනවා ඒක ආස්වාසයක් වෙලා විරාමයකට ගිහිල්ලා තමයි ප්‍රසවාසයට එන්නේ කියලා පොඩි අතර වාරයක්. ඉතින් කල් යනකොට තේරෙනවා හැම සිද්ධි දෙකකම ටෙලිවිෂන් එක වැටෙන ඩොට් වගේ ඩොට්ස් දෙකක් කවදාකවත් හැප්පෙන්නේ නැහැ. එක ඩොට් එකක් ගිහිලා එතනම තව එකක් එනවා. ඒතර මැද අතර වාරයක් තියෙනවා. හැම සංසිද්ධියකම ස්පේස් ඇන්ඩ් ටයිම් කියන එක දෙකක් අතර අවකාශ වෙනසක් සහ කාලය වෙනසක් තියෙනවා. මේ නිසා ඕනම සංකීර්ණ වැඩක සතිය පවත්වන්න පුළුවන්. නමුත් මේකේ පරියන් සක්මනේ ලියලා තියෙනවා සක්මනේ යනකොට රෑයි සද්ද ඇහිම නිසා සතිය කැඩනවා කියන්නේ. කැඩෙන්න අවශ්‍යම නැහැ. සක්වනේ යද්දි රැහි සද්දෙත් ඇහෙද්දි වැඩි අවධානයක් යන්නේ රැහි සද්දෙටද නැත්නම් පයටද කියලා ඉස්සරහට හොඳට මේක සවකඩ දාසියක් තිබිලා ගල්වල ඇරියා වගේ තේරෙනවා අරමුණු කොච්චර රාශි තිබුණත් අරමුණ අතර කවදාකවත් ගැටුමක් නැහැ අරමුණ අතර පටලැවිල්ලකුත් නැහැ ඉතින් පැටලෙනවා කියලා හිතුවොත් විතරයි සතිය ගන්නවා කියලා හිතෙන්නේ නිසා සංකීර්ණතාවයේ සංකීර්ණව සිද්ධ වෙදී ඒක දිහා බලාගෙන ඉන්නකේ පටලවිල්ලක් නැහැ. ඉතින් ඒක තමයි ඉස්සලා අපි කරා ඉස්සරහට කරන්න එකක් අල්ලන්නේ ඒක හොඳට වෙන් කරලා බලලා දෙකක් වැඩ කරන දෙක අතර වෙනස දැකලා තුනක් වැඩ කරන තුන අතර වෙනස දැකලා හතරක් පහක් හයක් හතක් අටක් කියලා ලෝකෙම වැඩ යද්දී Taman එකෙන් ඈත් වෙලා බලන්න පුළුවන්. ඉතින් ඒ නිසා ඒකට හරි වැදගත් වෙන ඔය කාලය අතර තියෙන හිස්තන සහ දේශය අතර තියෙන හිස්තන තේරුම් ගන්න. උඟ දෙනේ කාලෙන් තමයි අල්ලන්නේ. නමුත් එක බලාන ඉන්න තීරුවේ තිරේ අරමුණු දෙකක් සෙල්ලම් කරන්න පුළුවන්. දෙකම යද්දි බලාන්න පුළුවන්. ආධුනිකයට ඒක දෙන්නේ ආධුනිකයට කියන්නේ one thing at a time and that done well. නම් පහුවෙනකොට කියනවා දෙන්නෙක් නටනවා නම් දෙන්නටම නටන දිහා බලන්න කියලා. තුන් දෙනෙක් නටනවා නම් හතර දෙනෙක් නටනවා නම් එහෙම නැත්නම් අපි තිර පහක් තියෙන පහනක් පත්තු කරලා ඊට ගත්තොත් ඉස්සරහින් හේවණලි පහක් කරනවා. ඉතින් ඒ කොච්චර වැඩි වුණත් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඒකට ලෑස්තිලා ගියොත් ඒක විපස්සනායේ දුඟා කුණන්දු කරවනවා. අරමුණු කොච්චර රාශි රාශි ආවත් අරමුණු රාශි වැඩි කරන්න යන්න එපා. නමුත් වැඩි වුණාට හිතේ පටලැවිල්ලක් පිය යුතු නැහැ. සතිය පටලැවිල්ලක් පිය යුතු නැහැ. සමාධිය පටලැවිල්ලක් පිය යුතු නැහැ. භාවනා කැඩෙන්න ඕන කමක් නැහැ. ඒ කැඩනවා කියලා හිතුණොත් කැඩනවා. ඉතින් ඉස්සරහට බලන්න ඒක ලෑස්තිලා යන්න. එදාට තමයි මේ බලුවමනයක් වගේ තියෙන මේ ලෝකේ ඒක බලුවමනක් වුණාට ඉතින් අපිට මොනව කරන්නේ? මේක කබරහමක් වගේ. විවිධ වර්ණ විවිධ ගොරහැඩි තල තියෙනවා. දිහා බලනින්න මේ සතිය කැඩෙන්න ඕනේ නැහැ නිසා ඊගාව දවසේ එම රැයි සද්දේ හවුනත් රූප වෙන්නුනත් කයේ අනිත්යෙන් වල වේදනා දැනුණත් තමන් බලහින්න අරමුණටත් වරින් වර ගියත් ඒක සතිය විචිත්‍රා භාවයක් වෘතලයක් ක්‍රියාශක්තියක් සෙල්ලක්කාරකමක් බාලදක්ෂකමක් බාලදක්ෂිකාකමක් ඇර කැඩීමක් නෙවෙයි කියන විශ්වාසය ආපු දවසේ අපිට මේ වැඩමුළුවකින් තොරව සාමාන්‍ය වැඩක් කරනකොට සතිය පිහිටීමේ බලාපොරොත්තු ඇති කර ගන්න පුළුවන්. ඒ නිසා මේක හොඳ දොර විවෘත වීමක් නාලිකාවක විවෘත වීමක් කියලා බලලා ඒකට බය වෙන්නේ නැතුව කියලා සූදානම් වෙලා යන්න කියලා තමයි කියන්නේ. තෙරුවන් සරණයි ගෞරව ස්වාමින් වහන්සේ ඊයේ දිනටත් වඩා උනන්දුවෙන් සක්මන් භාවනාවේ යෙදුණෙමි. මුලින් වම් පාදය හා දකුණු පාදය වශයෙන් මෙනෙහි කරමින් භාවනා කළ අතර ටික වේලාවකින් ඔසවමි, ගෙන යමි, තබමි. වම් පාදයේ හෝ දකුණු පාදයේ ලෙස මෙනෙහි කෙලිමි. වැලි පොළව ඊයට වඩා සිනිඳු ලෙස දැනිනි. පාදයේ ඔසවන විට විලුඹ පළමුව එසවෙන ආකාරය අත්දැක්කෙමි. වම් පාදයේ පය තබනවා සමගම දකුණු පාදයේ එසවීමත් අත්දැක්කෙමි. හොඳින් සතිය පවත්වා ගත හැකි විය. ටික වේලාවකින් නිදිමත වී වෙරි වූ ස්වභාවයකට පත්විය. දේවස්පියා ටික වේලාවක් හිටගෙන සිට නැවත සක්මන් කළ විට මතින් නැවිදින්නාක් ලෙස දැනිනි. පරයන්ක භාවනාවේදීද ඊට වඩා දියුණුවක් ඇති වී ඇති බව පෙනේ. හුස්ම රැල්ලට හිත යොමාගෙන ආශ්වාස ප්‍රශ්වාස මෙනෙහි කරන විට ඒ සියුම් වී නැති වී යයි. උදෑසන පැයක් පමණ සෙසණිය නොදැනී පැවතිනි. මේ කාලය තුල මා මෙනෙහි කළේ ආශ්වාස නැත ප්‍රශ්වාස නැත කියාය. එසේ කිරීම සුදුසුදයි පහදා දෙන්න. එම කාලයේදී සැහැල්ලුව ප්‍රීතිමත් බව හා නිදහස අත්විඳෙමි. ඉදිරියේදී කල යුත්තේ කුමක්දයි පහදා දෙන ලෙස ගරු ස්වාමින් වහන්සේගෙන් අයද සිටිමි. තෙරුවන් සරණයි. විපස්සනාදී පොදු උපදේශයක් තමයි නැති කිසිම දෙයක් මෙනෙහි කරන්නත් එපා නැති කිසිම දෙයක් වார்த்தාවට දාන්නත් එපා. ඒ නිසා නෑ බෑ කියන වචන දෙක විදර්ශනා ඩික්ෂනරි එකේ නෑ. තියෙන්නේ ඇති හැකි දේ. ආනපනේ නෑ කියලා මෙනෙහි කරනවා ආස්වාස්වාසසේ ආස්වාසේ නෑ ප්‍රසවාසේ නෑ මෙනෙහි කරනවා කියලා කියන්නේ අහා කියන නයි ඔඩොක්කුවේ දමා ගැනීම. විපස්සනා දින ඉදිරිපත් වෙන දේ කියනවා මිස මුළු ජීවිතේම අපි පශ්චාත්තාප වෙන්නේ නැති දේවල් මෙනෙහි කරන්න කියලා තමයි. අර පොඩි එකෙක් හදාගෙන අවුරුදු 4යි උඹ මොනවා බයිලා කතා කරත් උඹ හිතේ දෙන දේ තමයි ඉස්සරහට සිද්ධ වෙන්නේ. උඹලා නිතරම බලග නැති මීහරකෙක් ගැන කතා කරගෙන ඉන්න જાතියක් කියලා අපිට බයිනවා. ඉන්න මීහරකෙක් ගැන කතා කරපන්. නැති මීහරකෙක් ගැන කී කී ඉන්නේ. ඒක තමයි මේ අපේ සාහිත්‍යයෙන් අපිට උගන්ලා තියෙන දේ නැති දෙයක් ගැන හිත හිතා ඉන්නවා තියෙන දෙයක් කියන්නේ නැතුව. මේ දෙකේම සඳහන් කරලා තියෙනවා සක්මන් කරනකොට මේ මත්ගතියක් ඇවිල්ලා හිතගෙන හිටියයි කියලා ඉස්සල්ලා එක්කනා කියලා තියෙනවා. ඒකෙන් පොඩි පහසුවක් ඇවිල්ලා තියෙනවා කියලා දෙවෙනි මේලිපියේ තියෙන එක ඇත්ත එක වහගෙන හිටියයි කියලා. ඉතින් ඒකෙදී ලොකු ස්වාමීන් වහන්සේ ඉන්න කාලේ කියනවා එහෙම එනවනම් ඇස් දෙක වහන එක එච්චරම අනුමත කරන්නේ නැහැ. නමුත් හිටගෙන ඉන්න එක අනුමත කරනවා. එහෙම නැත්නම් හැම වෙලාවෙම සක්මන කෙලවර ආසනයක් තියන්න කියලා. මුදුවටම මත්විච්ච ගතිය තියෙනවා නම් ආසනෙට ගිහිල්ලා පොඩ්ඩක් විනාඩියක් දෙකක් විතර වාඩි වෙලා ඉඳලා ආයෙත් සක්මනට යන්නේ කියලා. ඉතින් ඒ නිසා ඒක ස්වභාවික දෙයක්. සක්මන් කරගෙන යනකොට මේ රාග ద్వේෂ දෙක තුනී වෙනකොට ওই මත් ගතිය එන්න පටන් ගන්නවා. ඒක නිදිමත ගතියක් කියලා කියනවා. නිදිමත් ගතියක් තියෙනවා නැත්නම් මත් ගතියක් තියෙනවා. එල්ලේ නැතුව යනවා. ඉතින් ඒකෝට තියෙන අර කෙලෙස් අඩුවීම නිසා තමයි ඒක සිද්ධ වෙන්නේ. ඉතින් කවුරුත් හිතන එකක් නෑ ওই සක්මනේ පියවර හත අටක් යනකොට ඔච්චරින්මට කෙලෙස් අඩු වෙයි කියලා. එනවත් අපි හිතනට වැඩිය බොහෝම ඉක්මනින් සතිය පටන් ගත්තට පස්සේ අපි හිතනට වැඩිය බොහෝම ඉක්මනින් කෙලෙස් නැතිලා යනවා. ඒක යෝගාවචරයට අල්ල අල්ල ගන්න බැරි තරම්. හැබැයි හොඳ බහුසුත යෝගාවචරයට අල්ලන්න පුළුවන්. සූදානම් වෙලා ගිය කෙනාට අල්ලන්න පුළුවන්. සතියට දාගත්තට පස්සේ අමුණගත්තට පස්සේ සති මාත්‍රාව විනාඩියක් දෙකක් එක දිගට යනකොට අපේ සසර පුරාවට කරපු කෙලෙස් සේරම කපලා යනවා. හිතා ගන්න බැරි තරම්. මේ ආයෙත් අසත්‍යමත් වීම හරහා වෙන්න පුළුවන්. ඉතින් ඒක නිසා ඒ වෙනකොට හොඳට මතක තියාගන්න රාග ద్వේෂ දෙක හිතේ තියෙනකන් මත්කතියක් එන්නේ නැහැ. හරි කෙලින් අපි නිකන් බඩපපුව දාගෙන V shape body දාගෙන ඇවිදිනවා. ඒ රාග දේශ නැති වෙනකොට වෙන ආක වෙනකොට වෙන්නේ ඕක තමයි. ඒතකොට නිතරම නිදිමත්. ඉතින් භාවනා විදිහට රාග ద్వේෂ දෙක ප්‍රයෝගයෙන් ප්‍රයත්නෙන් නැත කරපු ගමන් ඕනම කෙනෙකුට පරියංක භාවනාවේ කම්මැලිකම නිදිමතකම ඒකාකාරීකම අන්දමන්ත වෙච්ච ගතිය එන එක. හරි පුදුමයි සක්මණේදිත් එනවා. සක්මණ කියන්නේ ක්‍රියාශක්තියක් තියෙන එකක්. ඒත් ඇවිදිනකොට මේ මත් වෙලා වගේ ගතියක් තියෙනවා. ඒක හොඳට දැනගන්න භාවනාදී ද්වේෂය තියෙනවනම් රාගය තියෙනවනම් ඕකෙත් නැහැ. ඉතින් ඒක නිසා ඒක භාවනාවේ දියුණුවක්. හැබැයි අර ඉරියව කඩා ගන්න නැතුව ඒක හිතගෙන පොඩ්ඩක් ඉන්නවා. එහෙනම් තංගිලා වාඩි වෙලා ඉඳලා ආයසර සක්මන් කරනවා. එක කාලයයි යෝග තියෙන. ඊට පස්සේ ඕක නැති වෙලා යනවා, අඩු වෙලා යනවා, නැති වෙලා යන්නේ. ඉතින් ඒකෙන් පෙන්නනවා මේ හරියට යෝගාවචර සුතමේ ඥානෙ තියාගෙන එල්ලෙකට වැඩ කරනවා නම් ඔය කෙලස් කියන දේවල් ඔය තරම්ම බරපතල නැහැ. අපි මේ සංසාර කරපු සීරම කෙලස් මේ සංස මේ ජීවිතේ කරපු මකන්න පුළුවන් ඒ නිසා කිසි කෙනෙක් දිහා පහත් කළ සලකන්න එපා. ආනන්දරිය අකුසල කර්මයක් කෙරුවත් එක මැරිලා ඊගාවාත්මේනට ඒක සුද්ධ වෙනවා. ඒ නිසා කරවු පව් ගැන කතා කර කර ඉන්න එපා. අනුන්ගේ පව් වලට ඇඟිලි දික් කරන්නත් එපා. එච්චර පාපයක් ලෝකෙම නැහැ. මේ හැම කෙනෙකුටම ඕන වෙලාවක නිවන් දකින්න පුළුවන්. එතකොට අපි ඉන්නේ බ්‍රහ්ම ලෝකයක වගේ. එතකොට අපි ඉන්නේ දේව ලෝකයක වගේ. අපි ඉන්නේ ආර්ය ලෝකයක. ඕනම කෙනෙක් ඕන තැනකට යන්න පුළුවන්. ඉතින් මේ දේ මුස්ලිමිනියා මේ සිංහලයා මේ දෙමළා මේ අඩුකුලේ කානම්මනම් කියලා කියන්න ගියාම අපි ඒ தත්තරපත් වෙන්නේ. මේ කරලා බලන්න මේ සතිය අමුණගෙන සති සති ධාරාව පොඩ්ඩක් ඒ චිත්ත විදිය පොඩ්ඩක් පවත්තලා බලන කොච්චර ඉක්මනට ඊට පිසිදු වෙනවද කියලා. ඒකේ ලකුණු තමයි ඔය පරියන්කේ සක්මනේදී මත් උනා තනි උනා පාළු උනා කම්මැලි උනා වගේ එනකොට බුදුවට කල්පනා කරලා බැලුවොත් මේ චිත්ත ප්‍රවෘත්තියේ රාගේ තියනද ද්වේෂේ තියනද කියලා නැහැ. මෝහයේ හේවණල්ල තමයි ඔය එන්නේ. ඒකට කරණ තියෙකට ලෑස්තිලා යන්නේ. ඔබ තමයි මට අල්ලගන්න ඕනේ කියලා යන්න ඕනේ. ඒතර පොඩ්ඩක් වාඩි වෙලා ඉන්න නැත්නම් හිටගෙනම විශ්‍රාමයක් අරගෙන ආයසර සක්මන් කරා. අපි යනවා ඊගා ප්‍රශ්නට. තෙරුවන් සරණයි ගරු ස්වාමීන් වහන්ස. සක්මන් භාවනාව. සක්මනේදී මා අත්විඳින්නේ වම් පාදයේ හා දකුණු පාදයට දැනෙන ස්පර්ශයේ පමණි. මෙලෙසින් අරඹන සක්මන ටික වේලාවකට පසු ස්පර්ශයට යෙදීම වෙහෙසකර බවක් හැඟේ. එවිට කිසිවක් මෙනෙහි නොකර සක්මනේ යෙදෙමි. මේ අවස්ථාවේදී මා හොඳින් සතිමත්ය. සිතුවිලි නැත. මේ තත්ත්වයේදී මා සිත දෙස බලා හිඳිනවා යයි හැඟේ. එසේ සිතනුවේ සිතවිල්ලක් ආසැනින් එය සිතට දැනෙන හේිනි. එවිට ඉක්මනින් හිස් අවකාශයේ මතට යාමට සිත ඉක්මන් වෙයි. තවත් අරක ඉබේම පයේ ස්පර්ශයට නැවත එයි. ටික වේලාවකින් නැවත හිස් අවකාශයට සිත යොමු වේ. මේ හිස් අවකාශය තුළට මා යනවාද ඉබේ සිදුවෙනවාදයි නොදැනී. උදාහරණ පාපදිකරුවෙකු පාපැදියේ පාගා වේගවත් වූ විට බලයක් නොයදා පැටලී පැටලීම මත පාතබාගෙන ඉදිරියට පැඩලය පැඩලය මත පැඩලය මත පාතබාගෙන ඉදිරියට ඇදෙනවා මෙනි. මේ தത്വෙදී ඔබ වහන්සේගේ ධම්ම අවවාදත් සිතට නගාගෙන ප්‍රමෝදය පහළ වේ. සෑම චිත්තක්ෂණයක්ම නිවන් දොරටුවක් යන ධම් කරුණය. මෙය මාගේ යෝගී දිවියට ප්‍රබල සවියක් බව ගෞරවයෙන් සිහිපත් කරමි. උපදේශ පතමි. තෙරුවන් සරණයි. මේක තමයි අතර ජවයේ කියලා කියන්නේ, ගැබ්ම කියලා කියන්නේ ත්වරණී කියලා කියන්නේ මුලදී පාගලා දෙන්න ඕනේ. එතකොට ඇදලා යනවා. ඒ ඇදලා යනකොට එතන හරි සියුම් මේ සූක්ෂම තැනක් තියෙනවා. කොතෙන්ද යනකම් ආයාසය යොදන්නද කොතෙන්ද ආයාසය අතහරින්න ඕනද කියන එක කිසිම කෙනෙකුට කවම දාකවත් තේරෙන්නේ ආයාසය දාන එක ලද්දා සිතන් මැරෙනකම්ම ආයාසය දාගෙන ඉන්නවා ආයෙත් නොදන්න එක ලැත්තන ඉඳලම මොකුත් නොකර බකන් ඉලාගෙන ඉන්නේ. ඉතින් දෙන්නටම ගමනක් නැහැ. නිසා කොතෙන් යනකම් ආයාස කරන්න ඕද මෙනෙහි කරන්න ඕද මෙහෙවන්න ඕද මනසිකාරය පවත්වන්න ඕද කොතනින් පස්සේ අවශ්‍ය නැද්ද කියන එක බබෙක් නලනකොට කොච්චර වෙලා නැලවිලි කවි කියන්න ඕනද බබා නින්ද ගිහිල්ලා කොතෙන්ද නැලවිලි කවි නතර කරන්න ඕනද කියන එක බබා කියලා දෙන්නේ නැහැ නේ අපිට අම්මනේ දැනගන්න ඕන කරා. අම්ම දන්නේ නැතුව දිගටම නැලවිල් කවි කියන්න ගත්තොත් අර බබා කුණු අරපේ වයින් මේ පරට්ටිට දෙරෙන්නේ නැහැ. මේ බුදින්ද ගියාට පස්සේ කරවන හිටපන්කෝ. ඒත් නැලවිල් කවි කිය. ඒ හුඟක් අපේ යෝගාවචරණයට ඒක සිද්ධ වෙනවා. ඒක මේ මහාසි ක්‍රමයේ තියෙන එක දුර්ලභකමක්. ඒ මොකද මේ මෙනෙහි කරන්න පටන් ගත්තා දිග්ගටෝ මෙනෙහි කරනවා. එතකොට අර භාවනාවට නිසිනින්ද වෙවෙන්නේ අනායාසයෙන් යන්න පැඩල් එක අතහැරලා හැන්ඩල් එක හැන්ඩල් එක අල්ලගෙන පැඩල් එක පාගන්න නැතුව යන එක. අනේ thrill එකේ thrill එක උගදිනකොට තේරෙන්නේ නැහැ මොකද භාවනා විනෝදාංශයක් විදිහට නෙවෙයි කරන්නේ මේක රෙජිමෙන්ටේෂන් මේක අල්ලගෙන pore කරනවා ඉතින් ඒක හරි අමාරු තැනක් කියලා කොතෙත් යනකම් තල්ලු කරලා කොතෙත් ඉපස්සේ යන්න යනවාද කියන කමාරු බව ඒ බුදුම පඬිස්සවාංශය හරියටම තේරුම් ගන්න තිබුණා ඒ නිසා ඒක කියනවා ඇත්තටම භාවනා කරන අයගේ දෝෂයක් නෙවෙයි ඒක ගුරුවරයාගේ දෝෂේ ගුරුවරට කියලා දෙන්න බැන්නම් ඒ ගුරුවරෙන් ඇති වැඩක් නැහැ කියලා නිසා Taman කියන්න කියනකොට මේ කමඨාන් සුද්ධ වෙන වෙලාවදී තේරුම් ගන්න ඕනේ. මේක දිගට මිරිකල අල්ලගෙන ඉන්න ඕන කමක් නැහැ. මුලදී නිකන් ඉඳලත් බෑ. යම් ප්‍රමාණයකට කරලා එතකොට එහෙන් ලකුණු වගේක් එනවා. දැන් හරි. දැන් මට යන්න දෙන්න කියලා. ඒ කියන්නේ යන්න දෙන්න ඕන තැන යන්න දෙනවා නම් මේ ළමයි හදන එකෙකුට තේරෙන්නේ නැහැ නේ කොතෙක් දුරට යනකම් ළමයට උදව් කරන්න ඕනේ ඊට පස්සේ ළමයාට ටික කරලා දෙන්න ඕනේද කියලා. ඉතින් ළමයි ලොකු වුණාට පස්සෙත් ගිහිල්ලා උන් කසාද බැඳලා පස්සේ ඒ ගෙදරත් ගිහිල්ලා ලගිනවනේ මේ නාකියු නාකිච්චු. ඉතින් උන් දෙන්න කසාද බැඳලා තියෙන උන්ට මගුල් කන්නනේ. ඒකටත් ගිහිල්ලා උගන්නන්න හදනවා මේ කසාද බඳින හැටි. අන්න ඒ වගේ නිකන් ඔය අනවශ්‍ය බලපෑම් අනවශ්‍ය මම ආයනේ අනවශ්‍ය ඇඟිලි ගැසීම් නිසා තමයි ඒ දරුවෝ දෙමාපියන්ට සදාකාලික වෛරයි. ඇත්තටම දෙමාපියෝ නැතුව දරුවන්ට හැදෙන්න බෑ. නමුත් ඒක මට්ටමට ගියාට පස්සේ දරුවෙක් අද්දගෙන දරුවට ගන්න දෙන. ඒ වගේම මේ සතිය බොහෝම ඉක්මනට ඉන්ද්‍රිය මට්ටම පැනපු ගමන් තති බලයට ගිය ගමන් එයා අතුපත විහිදුවාගෙන හෙල්ලම් කරන්න පටන් ගන්නවා. ඒකෝට පොඩ්ඩක් එයාට ඉඩ දීලා බලාගෙන ඉන්න ඕනේ මේක මොකාටද යන්න හදන්නේ කියලා. හරි සෙල්ලම් කරන ළමයට සෙල්ලම් කරන්න දෙනවා. ඉතින් ඒක තමයි හුඟක් අමාරු. කල්ැතු කරලත් බෑ, පමා වෙලා කරලත් බෑ. ඒ නිසා ට්‍රයිල් එක දාලා උත්සාහ කරලා කරලා මට්ටමකට ආවට පස්සේ යන්න ආරින්න. හැබැයි ඇස් බැල්මේ තියාගෙන ඉන්න ඕන. මදි වුණොත් ආයෙ දාන්න ඕන. අත දෙන්න ඕන. හැබැයි ඒ දරුවගේ වැඩේ දරුවා කරගන්න. සත්‍ය වැඩේ සත්‍ය කරගන්න. භාවනා වැඩේ භාවනා කරගන්න. මානසික කාර්ය වැඩේ මානසික කාර්ය කරගන්න. ඒ දෙන්න පටන් ගත්තා හිතෙනවා මේ භාවනාවේ ශිල්පයක් තියෙනවා. සයන්ස් එකක් වගේම ආර්ට් එකක් තියෙනවා. අන්නේ ආර්ට් එක බුදුහාමුදුරන්ට කියලා දෙන්න බෑ. බුදුන්සේ මූල ධර්ම කියලා තියලා කියනවා. යනකොට ගැම්ම එනකොට ගැම්මට යන්න දෙන්න. පැඩලික කකුල් දෙක තියන හැට කමන්නේ බර දාන්න ඕනේ. බයිසිකල් පැදිල්ලට යන්න අරිනවා කියන එක. නූල සරුංගලේ උඩ ගියාට පස්සේ ආය ගස්සන්න එපා. උඩුලකට ඇල්ලුවාට පස්සේ සරුංගලට යන්න දෙන්න ඕනේ. එතකොට එයා මේ තරන් තරන් තරන් තරන් ඉන්නවා ආකාරය. ගස්සන්න යන්න හොඳ නැහැ. අනේ වගේ මේ දෙවෙනි પરම්පරාවට මේ වැඩ ටික කරගෙන යන දින එක නැත්තම් සතිය ඉන්ද්‍රිය ධර්ම බල ධර්ම බවට පත් වෙනකොට සතියටම සතිය වැටි කරගෙන යන දුන්නොත් සතිය අපි වෙනුවෙන් අපි ගන්න තියෙන හොඳම තීන්දුව ගන්න. ඉතින් ඒකට හොඳ අවස්ථාවක් මේ රචනයේ තියෙන. ඒ නිසා ඉස්සරහට යනකොට බලන්න මේ වගේ අනායාස කරන අවස්ථාවට අපි ගන්න gediya pitin සක්මන් කරනවා. එහෙම නැත්තම් අනායාසයෙන් සක්මන වෙනවා. ඕකම සිද්ධ වෙනවා පරියන්කේ සක් පරියන් ආනපාන වගේ කරනකොට ඒක ඉබේ වෙන්න පටන් ගන්නවා. අන්න එතකොට රැල් බුදුරලා ඇරලා ඒක දිහා පොඩ්ඩක් වෙලා බලහින්න පුළුවන් වෙන්න ඕනේ. එතකොට තේරෙනවා යන පාර කේල් ගහ කන්න දෙන්නේ පොල් ගහ කන්න දෙන්නේ කියලා අල්ල ගන්න පුළුවන්. ගෞරවනීය සාමින් වහන්සේ සක්මන් භාවනාවේහි යෙදෙන අවස්ථාවේහි পায় ගැටෙන ස්ථානයේ අරමුණු කරගත්තෙමි. පළමුව වමහා දකුණ වශයෙන් අරමුණු කොටගෙන සක්මනේ යෙදෙන අවස්ථාවන්හිදී සිටිවිලි පැමිණෙන අතර එවිට සිටිවිලි වශයෙන් මෙනෙහි කරමි. එවිට සිටිවිලි බැහැරයයි. පසුව পায় ඔසවනවා, ගෙනියනවා, තබනවා යයි අරමුණු කරගෙන සක්මනේහි යෙදෙන අවස්ථාවේදී ශරීරයේ උඩ කොටස ඊතා සැහැල්ලුවට දැනෙන අතර পায় පොළවට ස්පර්ශ වන ස්ථානයේ මදක් සුමටව දැනේ. මෙම අවස්ථාවේදී ශාරීරියේ සමතුලිතව ඉදිරියට යා නොහැකි වන අතර වැටෙන්නට යයි. එබැවින් සක්මන් භාවනාව විනාඩි 30කට වඩා කාලයක් සිදු කර නොහැකි බව බැවින් කාරුණිකව උපදෙස් පතමි. පරයන්ක භාවනාවේදී පිම්බීම හා හැකිලිම මූලිකව අරමුණ කරගත්ෙමි. පිම්බීම හා හැකිලිම සියුම්ම ඇති බැවින් භාවනාවේදන ඇතැම් අවස්ථාවන්හිදී පමණක් පිම්බීම හා හැකිලිම ගොරෝසුවට දැනේ. එයද අවස්ථා 7ක් හෝ 8ක් පමණි. සිතවිලි පැමිණෙන අවස්ථාවන්හිදී සිතවිලි වශයෙන්ද ශබ්ද ඇසෙන අවස්ථාවන්හිදී ශබ්ද වශයෙන්ද මෙනෙහි කරමි. පිම්බීම හා හැකිලීම නොදැනෙන අවස්ථාවන්හිදී පැමිණෙන අරමුණු කෙරෙහි නිරීක්ෂණය කෙලෙමි. උදාහරණයක් වශයෙන් පාදයේහි වේදනාව දැනෙන අවස්ථාවන්හිදී එය පළමුව දැනෙන තැන වේදනාව දැනෙන ආකාරය හා වේදනාවේ ස්වභාවය වශයෙන් භාවනාව ඉදිරියට සිදු කිරීම සඳහා කාරුණිකව උපදෙස් පතමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සම්පත් ලැබේවායි පතමි. ඒ සක්මණේදී ඒ වගේ අර පාලනකින් තොරව එන தත්ත්වය ආවම සක්මණ නතර කරනවට වඩා බලන්න තව එක පියවරක් තියන්න. වැටෙන්න ගන්නව වැටෙන්න හරි. ගාක් මහත කෙනෙක් නම් උඩ තට්ටුවේ කරන්න එපා බිම කරන්න. ප්‍රශ්නයක් නෑ වැටෙනට ප්‍රශ්නයක් නෑ ප්‍රථම ආධාර පෙට්ටියක් තියෙනවා දොස්තරලා ඉන්නවා. කකුලක් නැත්තම් කකුලක් දෙන්න. මොකක්වත් දෙන්නේ ඒකෙන් තමයි භාවනා ඉදිරියට යන්නේ. ඔය ඔය හිත අපි බය කරාට කෙලස් කැපිගෙන යනකොට හිත පුදුම විදිහට අපිව බය කරනවා. දැන් මැරෙයි, දැන් ටෙකස් මේයි, දැන් කොලෙස්ටරෝල් නැගී, දැන් කිඩ්නිස් එයි, දැන් নানা ආකාර වැඩිම දෙයක් ඉන්නේ මැරෙන්නේ නැත්තම් පිස්සු හැදෙනකනේ. ආනෙකට ජීවිත පූජා කරන යන්න හොඳ අවස්ථාවක්. ඒ නිසා එමෙ එනවනම් දැස්සිලා යන්න. ගිහිල්ලා බලන්න තව එක අඩියක් තියලා මම බයයි. ඒක උනර බයෙන් තව එක අඩියක් ඊට පස්සේ තව එක අඩිය බලනකොට මොනවා නිකන් මේ බලාකුලක් විතරයි. එහෙම නැත්නම් නිකන් උඹස් බයක් විතරයි තියෙන්නේ. ඒ නිසා මේ මට්ටමට ආවට පස්සේ දැනගන්න අපේ හිත කෙලස් තියෙන ඕනම දෙයකට කිසිම විභාගයක් නැතුව පයින්. නික්ලේශී තැනකට යන්න ගියාම තෙප්පරබානවා කල්පනා කරනවා සැක කරනවා ඒ වෙලාවට එක එක එක එක පොඩ පොඩ පොඩ පොඩ වැඩි කරන යන එකයි තියෙන්නේ. ඒ වගේම වෙන භාවනා කරනකොට වෙන අරමුණු එනවනම් මේ කියලා තියෙනවා කකුලේ වේදනාව වෙනවා. ඒතකොට බලන්න පුළුවන් වේදනාව ස්වභාවයේ ඇති වෙන්නේ නැති වෙන හැටි. එහෙම නැත්නම් ඒ වේදනාව එනකොට අනික් කොටස් වලට හිත යන්න දෙන්නේ නැති වෙන්න හිත කරන සෙල්ලම. දත එකක්මක් આવොත් ඒකට විතරමයි. බඩ එකක්මක් આવොත් ඒකට විතරමයි. ධනිය අමාරුවක් આવොත් ඒකට විතරමයි. ඒක සතිපාසලේදී අපි ළමයින්ට කියනවා දණී කකුල වේදනාව આવොත් දකුණු පායේ වම් කකුලේ පොඩ්ඩක් දණිස්ස බලන්න කියලා. දණිස් වම් කකුලේ දණිස්ස ඒකට නිවන් දැකලා. ඒ කැමැතිම නෑ අර වේදනාව තියෙන තැනදී අනිත් පැත්ත බලනවා වෙලට හිත කැමැති නෑ. ඉතින් බැලුවොත් දකුණු කකුල රිදෙනවා, ඒක පොප්පියනවා, නලියනවා, දඟලනවා. වම් කකුල බැලුවොත් මොකක්වත් නෑ. ඒකෙලිවල ආයෙ දකුණු කකුල බලනකොට මේකත් නෑ. ඉතින් ඒ නිසා ඒ ඇඟේ කොතනක හරි පුංචි කැක්කමක් අයක මයිලක ඇති. අනිත් සියල්ලම අමතක කරලා එකෙන් කතන්දරේ ගොතනවා. අපිට කරන්න තියෙන ඒකත් තහොංකන් දෙන ගම වම් අත පැත්තේ දකුණු අතේ මයිල් ගහ තියා බලනකොට දකුණු අතේ මයිලත් නැහැ, වේදනාවක් නැහැ, තන්නේ කර බොරුව ගෙනියන. ඉතින් ඒ නිසා ඒ වෙලාවට ඌ ගහන මල්ලෙන් ගහනවා අපිත් මල්ලෙන් ගහගෙන යන එකයි තියෙන්නේ. ඒ කරන්න ගියාට පස්සේ තේිනවා අපි කොච්චර වාද දාසද කොච්චර ගැතිද කොච්චර බත් බැලියොද කොච්චර ශරීර ආසාවද තියෙන්නේ මේ සෙල්ලම් කවද ඉවර කරන්නේ කියන්නේ ඔබ තම්බන කන ධම්මන කාපා බැදගෙන කන බැදගෙන කාපා මම බලනවා අනිත් පැත්ත කියලා කැමැතිම නැහැ ඒ හිත කොහොමඩක්වත් කැමති නැහැ යාර පුංචි දෙයක් ලොක් කරලා පෙන්නගෙන ඉන්නේ ඉතින් අපිට කරන්න තියෙන්නේ මේක නටනකොට අනිත් පැත්ත බලන්නේ මොහිනී නටනකොට මොහිනීගේ පිටිපැත්ත පැත්ත බලන්නේ ඉතරා පැත්ත පේන තියෙන එක ගෑණියෙක් දරපු වදපු ගෑණියෙක්ගේ විදිහට ඉතින් පුදුම නැටිල්ලක් නටවලු. පිටිපස්සේ පැත්තේ තියෙන කුණු පණුවන් ගහපු තුවාලයක්ලු. පෙන්වන්න නැතුව තමයි නටන්නේ යා. ඉතින් අපිට කරන්න තියෙන්නේ නටන්න ඇරලා පිටිපස්සේ බැලුවා නම් මොන නටනකොට කතාව මම අනන්තවත් කියලා තියෙනවා. මොන්ට කැමති නැහැ පිටිපස්ස බලනවා. මොකක් අක්ක පැත්තේ එළියේ තමයි. නටන්නේ පිල් විහිද විහිද විහිද විහිද අර පැත්ත වයිද ඌ ඉස්සරහ එක්කෙනෙක් තියලා පිටිපස්සෙන් යන්න ගියාම මොනරට පස්ස පැත්ත දාගන්න තැනක් නැහැ. ඒ විදිහම අපි වේදන අයනකොට මොනවා හරි සංඥාවක් ආවයි කියනවනේ පෙට්‍රල් ගණන් ගියා. ඔන්න ප්‍රභාකරන් බෝම්බයක් ගැහුවා. ඒ දාහට නැට්ට උඩ තියාගෙන නටනවා. පහුවෙන්ද සත්ත පහක ගාණක් නැහැ. ඒ වගේ ඔය හිත දෙන ලනුව කාලා කෑව වගේ ඉඳලා. ඒක අනිත් පැත්ත පොඩ්ඩක් බලන්න. ඒ තරමටම මේ මායාවක් මේකේ තියෙන. ඒ නිසා මොකද්ද මායාව මොකද්ද සත්‍ය කියලා හොයන්න බෑ. මේ වගේ උත්කෘෂ්ඨ අවස්ථාවක් එනකන් එන්න. දුවට සත්‍යයෙන් ඉඳලා එහා පැත්ත පොඩ්ඩක් බලලා අන්නේ වගේ කරනකොට තේනවා අපි කොච්චරක් නම් මේ වගේ මේ හිත ඇඳලා දෙන සිටියමට යට වෙලා එහෙම නැත්නම් ඒ මිරිගුවට යට වෙලා ඒ ලීලාවට යට වෙලා ඒ හීනෙට යට වෙලා අපි කරන ප්‍රකාශන මොනතරම් අම්මන්න තක්ක తీරු මෝඩ මරි ප්‍රකාශනද කියලා සමස්තය බලන්නේ නැතුව භාවනා කරන එක නම් මේක සෙල්ලමට දාලා කරනකොට තේරෙන පටන් ගන්නවා මේ බුදුන් කෙනෙක් ප්‍රතිචි ලෝකෙක අපි ඉන්නේ බුදුන් අපිට ටැක්ටික් එක කියලා දීලා තියෙනවා ඒක නටනකොට පොඩ්ඩක් පිටිපස්සෙන් බලන්න අපි යනවා ඊගා ප්‍රශ්න අති අතිගෞරවනීය සාමීන් වහන්සේට මාගේ নমස්කාරය වේවා අද උදෑසන මම එලිමහන් සක්මන්මළුවේ භාවනා කිරීමට පටන් ගතිමි එය මාගේ මට නවමු අත්දැකීමක් විය පා ඉදිරියට තැබීමට පෙර සුළු වේලාවක් සිටගෙන සිටියෙමි. දකුණු පස ඉදිරියට තබනවත් සමගම මගේ යටිපතුලට තෙතමනයක් දැනුනි. දනහිස නවා පය ඔසවා බිම තැබීමේදී සියුම් වැලි කැටද තියුණු ගල් කැබිලිද මගේ දකුණු පා විලුඹ පසාරු කරගෙන යනවාසේ දැනිනි. මළුවේහි මේ කොටස තෙත් වී නොතිබිනි. මම මගේ වම් පාදයේ ඔසවා තැබීමට සැරසෙන විට මට දැනුනේ මගේ දකුණු පායෙහි ඇඟිලි වලින් පොළව බදා ගනිමින් මගේ සිරුරෙහි සමබරතාවය රැකගන්නා බවකි. එසේම මේ අවස්ථාවේදී මගේ සිවුරද පායෙහි දැවිටෙන බවක් මට දැනිනි. මා ඉදිරියට ඇදී ගියේ බයිසිකලයක ස්වරූපයෙනි. ඔරුවක හබල් මෙන් දෙපා ඇදී යන බවක් මට දැනිනි. මම ඉදිරියෙන් යාර තුනක් පමණ දුරින් දෙනෙත් රඳවාගෙන සිටියෙමි. මගේ අවධානය බිඳ දැමූ නොයෙකුත් දේ ඒ ඇවට සිදුවිය. වඳුරු රැලක් සක්මන් මළුවට කඩා වැදුනේ විශාල හඬක්ද නගමිනි. මගේ අවධානය නැවතත් දෙපා වෙත යොමු කළෙමි. එවිටම තවක් වඳුරෙක් අසල තිබූ උණුසුම් බෝතලයක් ඇරීම නිසා මට එක්වර මම එක්වරම අප්පුඩි ගසා එලවා දැමීමි. ගෞරවනීය සාමින්වහන්ස අප්පුඩි ගසා වඳුරා එලවා දැමීමෙන් මා කලේ වරදක් දැයි හදා දෙන්න. වඳුරයින් ඇවවනෝ කියනවනේ. සක්මන් භාවනාව මිනිත්තු 50ක් තරම් කාලයක් කරගෙන ගිය අතර මගේ දකුණු පාදයේ මස් පිඩු පෙරලීමක් නිසා නවතා දැමීමට සිදුවිය. ගෞරවනීය සාමින් වහන්සේට නිවන් සුව පතමි. ඔව් වඳුරෙකුට දුන්නා නම් කමටන් වාර්තාව ලියන්න කියලා මේ හොල්මන් වගේක් ඇවිල්ලා කරගෙන පටන් ගත්තා. අපිට මේ ඔබ බෝතලයක් අරගෙන කොබොත් එකක් බොන්නත් නැහැ කියලා. උන් වෙන කමටහනක් ලියයි. ඒ නිසා කොයි එක කෙරුවත් කක්ක කියලා හිතාගන්න. නොකර ඉන්න තාකල් පවු නැහැ. අපි හිතාමතා කරුවත් අහිත අමතා කරුවත් කරන හැම දෙයක්ම ඉන්ජන කම්පන ස්පන්දන ප්‍රපංචන. ඒ හැම එකක්ම අකුසල් කියලා බුදුරජාන්සේ කියලා තියෙනවා. කොයි වෙලාවක මොනවාක්වත් නැතුව එහෙම නිරෝධ සමාපත්තිය සම්බන්ධනවා වගේ එහෙම නැත්තම් හෙල්ලෙන්නේ නැතුව ඉන්ජන නැතුව කම්පන නැතුව ප්‍රපංචන නැතුව ස්පන්දන නැතුව ඉන්න පුළුවන් නම් ඒක සැතපීමක් නිවීමක්. ඒක නිසා මේ වගේ දේවල් අපේ අතින් කරනවමත් නෙවෙයි කරනවා. ඉතින් එතකොට ඒකේ පවු නැහැ කියන එක නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ. ඒ වගේ දෙයක් අනිත් දවසේ බලනකොට සතා ඉලවන්න එපයි කියනෝ හෝ අපුඩි ගහන්න එපයි කියන එක නෙමෙයි කියන්නේ. කරපු දේ ගැන නැවත පශ්චාත්තාප නොවි අනිත් දවසේ මම මොකද්ද කරන්න ඕන කියන එක දැනගන්න තමයි අපි මේ වෙදකමට වැඩිය හෙදකම හොඳයි කියලා කියන්නේ. ඉතින් මේ වගේ වෙනකොට අපි අර පැනලා කරන දැඟලිල්ල කවුරු කියපු එකක්ද කවුරු උගන්වපු එකක්ද කාගේ න්‍යාය පත්‍රයක්ද වඳුර කරන එකකුත් නෙවෙයි මට ඕනකමකුත් නැහැ ඔකට ප්‍රශ්න අහන්නේ ඒක සිද්ධ වෙනවා ඉතින් මේ සිද්ධ වෙන හැම එකටම වරි කරනවා නැති මුළු පෘථග්ජන ජීවිතය කියන්නේ අල්ලපු ගෙදරේ වඩාත් කනගාටු වෙනවා විදේශ නිවුත් වලට ප්‍රවෘත්ති වලට කනගාටු වෙනවා ඒකල නිවුස්මයි බලන්නේ බල බල බල බල ඉතින් හුල්ලා හුල්ලා ඉන්නවා ඒක මොකද වෙන්නේ වර්තමාන මොහොතේ සතියේ නැහැ මේක කෝටි ගණන් හුස්ම යනවා දන්නෙත් නැහැ ඒ නිසා ඒව උනාට මේ මගේ ශරීරේ මම නේවාසිකයා නෙවෙයි මම විධායකයා නෙවෙයි මම වේදක නෙවෙයි. මේ මොනද වැඩ වගේ කරනවා මම ඒක පෙන්නකොට මයින් වැඩක් වෙනවා. ඒක නිකන් රිමෝට් කන්ට්‍රෝල් එක දාද කරනකොට රොබෝ කෙනෙක් නටනවා වගේ. ඉතින් මේකට අපි කියාගෙන මම කියාගෙන මේ වෙන දේවල් වලට පශ්චාත්තාප වෙන මිනිහෙකුට හෝ ගෑණියෙකුට මේ කෙනෙක් පැවිදි කෙනෙක් මේ ලියලා තියෙන්නේ. මොකා වුණත් කතාව සාන්තියක් හිතේ තියෙන්නේ. ඒ නිසා ඒක වෙන දෙයක්ද කරන දෙයක්ද? අනිත් දවසේ මෙහෙම දෙයක් වුණොත් මම මොකද්ද කරන්නේ? එහෙම නැත්නම් මේ ඊට වැඩිය පශ්චාත්තාපය කෙලෙස් අඩු කරන මොනවද කරන්න තියෙන්නේ? ඉතින් බුදුරජාණන් සඳහන් කළා මේ ශරීරය උඹට ඕන විදිහට හිටින්නේ නැහැ. මේ පුරුදු කරපු තාලෙට වයින් කර බොනික වගේ දුවනු. අපි කරන්නේ වැඩේ කරලා ඉවර වෙලා ඒක සාධාරණීකරණය කරනවා. කවදාවත් යුක්තියක් ඉස්තු වෙන්නේ නැහැ. ලේසියටත් පහසුවටත් දැන දැන වැරදි කරනවා. එහෙම වුණත් නිදහසටත් කියන්න කරුණු තියෙනව නැත්තම් හදලා කියනවා. ඔච්චර තමයි වැඩිහිටි ලෝකේ තියෙන කරන්න තියෙන කඩප්පුලිකම කරනවා. කෙරෙනවා ඒක. ඊට පස්සේ ඒක බලනකොට හරි නෑ. වගේ රීල වගේ පැත්තෙමුත් හරි නෑ. කමඩාන පැත්තෙත් හරි නෑ. ඊට පස්සේ ඔන්න පශ්චාත්තාප වෙලා වෙච්ච දේ හදලා කියනවා ඊට පස්සේ. කවුරු රවට්ටන්නේ මේ? මේකේ ඇස් ඇතියැත්තු මේ ලෝකේ ඉන්නවා. දුවර කරුණු කාරණා තේින්නේ නැත්තු ඉන්නවා. යැත්තන්ට ඔය එකකින්වත් වැඩක් නැහැ. ඒ නිසා Taman බලා ගන්න ඕනේ යැත්තෙක් මාලත් ඉන්නවා. ඔය කරුණු උනාට මේක මම නෙවෙයි, මගේ නෙවෙයි, මගේ ආත්මය නෙවෙයි නිසා මම කොච්චර දුර්වල කෙනෙක්ද මේ වගේ தත්ත්වෙදී මට පුළුවන් ද ප්‍රතික්‍රියා නොකර ඉන්න. නැත්නම් මේ ප්‍රතික්‍රියා කිරීම තනි කර තණ්හා මාන දිට්ඨි වලින් සිදුවෙන දෙයක්. ඒක කිසිම ශිෂ්ටාචාරයක් නැහැ. පුළුවන් ද මේwidetildeෙදිත් දේශ බලාගෙන නැත්නම් මාතුල මේ එන මොටිවේෂන් එකේ එන උද්වේගය දිහා බලන්න ඉන්න පුළුවන් නම් මම හිතන එක උස්සස්ම පෞරුෂත්ව ලක්ෂණයක් පෞරුෂත්ව වර්ධනයක් ඉතින් එහෙම නැත්නම් අපි මේ උණු වතුර බෝතෙන් කන්ට්‍රෝල් වෙනවා රීල වලින් කන්ට්‍රෝල් වෙනවා ඒකෝට කියන්නේ අපි රිමෝට් කන්ට්‍රෝල් එකකින් වෙනවට ඒකට බුද්ධ ඥානස් කියන්නේ කුප්පයි කියලා කුප්පයක් නැසෙ නිවන් දක්ව දවසේ සඳහන් කරේ අකුප්පාමේ චේතෝ විමුක්ති ඊට පස්සේ කාටවත් බෑව නලවන්නේ කාටවත් බෑ මා පිනවන්න ලෝකෙ මොනවා වුණත් මේ දිහා බලලා නිසා නොසැලී ඉන්න පුළුවන් ප්‍රතික්‍රියා නොකර ඉන්න පුළුවන් වැඩ නොකර ඉන්නවා කියන එක නෙවෙයි කියන්නේ. ආන්නේ ඒක තමයි අපි මේ ලෝකේ ජීවත් වෙන්නේ ලෝකේ තැර වෙන්නේ නැතුව. ලෝකේ ගා ගන්න නැතුව කරන්න පුළුවන්. ඒකට මේ මේ නිදර්ශන හරි වටිනවා. මේ සුදු ආමර කෙනෙක් හිටියා අපේ ස්විස්තරලන්තේ. මම එනකොට මෙහි පැවිදි වෙච්ච ගමන් ඉතින් ඒ ස්වාමීන් වහන්සේ පුදුමාකාර සතුටක්. කිසිම කෙනෙකුට කතා කරන්නේ නෝටිස් බෝඩ් එකේ නෝටිස් දානවනම් ඇස්මැට්ටම යටට දාන්න කියලා තියෙන ඔලුව උස්සන්න කැමති වෙන්නේ. පාර දිගට තියෙන උල් ඔක්කොම කපලා පාර මට්ටම් කරගත්තා යනකොට එනකොට හිත එහෙම වෙයි කියලා. ඉතින් ආන්දෝ ගිහිල්ලා නාන දාමරු හම්බෙලා ඇවිල්ලා කාඹ මේසුට වාඩි වෙලා ඉස්සරහා උණුවතුර බෝතලේ තියෙනවලු කෝප්පේ තියෙනවලු පඩික්කම තියෙනවලු උණුවතුර බෝතලෙන් කොතර එකක් කෝප්පෙට දාන්න දැන් සතියෙන් කරනවා. උණුවතුර බෝතලේ ඇරලා හිමීට වක් කරනකොට කෝප්පේ පරණ වතු ටිකක් තිබුණා. ඉතින් ඊට පස්සේ ඒ ශාන්සලට කෝප්පේ වතු ටික පඩිකමකට දාලා උණුවතුර බෝතලේ කෝප්පේට වතු ටිකක් දාන්නේ. දැන් මේ සතියෙන් කරනකොට තියෙනවා මොකද්ද අප්සෙට් කියලා. බලන්න උණුවතුර බෝතලේ ඇරලා පඩිකමකට වක් කරනවලු. දැන් තේරෙනවලු මොකද්ද වැරදි කියලා. දැන් කරන්න ඕනේ කෝප්පේ වතු ටික පඩිකමකට දාලා වතුර ටික කෝප්පේට දාගන්න. ඉතින් පහුවෙන්ද ලස්සන වාතාවරණයක් හදලා ගිහිල්ලා කිව්වා ඥානදාමතුරට මෙන්න ස්වාමීන් වහන්සේ සතිමත් වෙන්න විගහම වෙන වැඩ. ඉතින් හරි ලස්සනයි. අපි තීරුම් අරගන්න ඕනේ පොඩි වුණ මේක හාස්‍යයක් විහිළුවක් වුණාට අපි කරන හැම මගුලක්ම ওই වගේ. සයිසෙක් නිව්ටන් උදේපාන්දර ලැබ් එකට ගිහිල්ලා ගෑනිට කරදර කරන්න නැතුව විතර දෙයක් තැම්බෙන්න දාලා ඒක කාලා රිසර්ච් කරනවා. ඉතින් බැලුවලු මේ බඩගිනිලා කියලා බලනකොට අත්ොල්ලෝසෝ දාලා පිටර දෙක තියවලු මේ දෙවිලා. ඌ දාලා ගෑස් ලම්ප පත්තු කරලා වැඩ. මේ වෙලා විතුරු කරගන්න කරන්න. ඉතින් පස්සේ යාම ලියනවා මෙන්න මගේ මගේ තියෙන මේ අධික අධික අවධානය නිසා වෙන වැඩ සත්‍යමත් වෙච්ච වෙන්න ගිය ගමන් අපි නැවතත් බොළඳ වෙලා අපි මේ වගේ වෙලාවට අපි හෙලි කරනවා. ඒක තමයි ලොකු ඒකේ ලොකු නිහතමානිකමක් තියෙන. ඒකට කියන්නේ අහිංසකකම කියලා. අපි කාටවත් නයිපෙන පුම්බණ්ඩයක් නැහැ. ඉල්ලවිලා කෝපය අල්ලනකොට උණුසුබතේ අහනවා ඒක පාඩ පැනලා කෑ ගාලා හායි ගාලා ඉවරයි. හැබැයි ඒක ඉතිසෙල්ල බොහොම සාන්ත දාන්ත තීන්ත කූඩු වගේ භාවනා කරන කෙනෙකුට මේ වෙන්නේ. අපි යනවා ඊගා ප්‍රශ්න. පින්වත් සාමින් වහන්සේ අද දිනේදී මාගේ ජීවිතයට මින් පෙර නොලැබූ අත්දැකීමක් ලැබුවෙමි. සක්මන් භාවනාව පැයක් සිදු කිරීම සඳහා උඩ සක්මන් මළුවට ගියෙමි. සක්මන පටන් ගතිමි. පළමුව මා ඇවිදින සුපුරුදු ගමනින් සක්මන් කෙලෙමි. ඉන්පසු ඊටමත් කෙටි පාතබමින් සක්මන් කෙලෙමි. තද අවුරැල්ලක් නිසා මගේ සිත සුළු මොහොතකට වෙනස් වුවද එයින් සිත නැවතත් සක්මන් භාවනාවට ගත්ෙමි. නැවතත් කකුලේ වේදනාවක් හටගෙන හිත ඉවටද ගියද වේදනාවේ අනිත්‍ය බව සිහි කර එයින්ද මිදී භාවනාවට යොමු වෙමි. මමත් නොදැනීම ඊටමත් ප්‍රීතියෙන් සක්මන නිම කෙලෙමි. පරයන්ක භාවනාව පටන් ගත්තෙමි වෙනදා මෙන් නොව ඊටමත් පහසුවක් දැනුනේය. හැකිලීම් පිම්බීම් වශයෙන් ඊටමත් හොඳින් සිත පවත්වාගෙන ගියෙමි. ආලෝකයක් පෙනුනද ඊට යටින් මගේ හිත භාවනාවම වේම පමණක් පවත්වා ගතිමි. කකුලේ වේදනාව පැමිණියද භාවනා මානසිකාරයේ වෙනසක් සිදු නොවිනි. මම ඉදිරියට භාවනාව කරගෙන ගියෙමි. තවත් සුළු මොහොතකින් මා සිටි පර්යංකේ මා වෙලා ගන්නවා මෙන් මට දැනුනේ. නමුත් මම භාවනාව අත් නොහැරියෙමි. මට පර්යංකය හොඳින්ම පෙනෙනවා මෙන් දැනිනි. මම හිඳගෙන සිටි අසුනෙන් මදක් ඉහළින් සිටින වාසේ සැහැල්ලුවක් දැනිනි. මම ඒන් මිදින්නට හෝ දෙයක් අරින්නට හෝ හැකියාවක් මට එයින් මිදෙන්නට හෝ දෙයක් අරින්නට හෝ හැකියාවක් නොතිබිනි. නමුත් එයින් මට විශාල සැහැල්ලුවක් හා ප්‍රීතියක් ඇතිවිය. සිහිය එලෙසම පවත්වා ගත්තෙමි. පින්වත් සාමීන් වහන්ස මේ අත්දැකීම කුමක්දයි කරුණාවෙන් පහදා දෙනමින් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට මේ ගෞතම බුදුසසුනේදීම උතුම් නිවන් අවබෝධ කර ගැනීමට ලැබේවා. තෙරුවන් සරණයි. අපිට කොයි වෙලාවක හරි හුදකලාවක්, කොයි වෙලාවක හරි විවේකයක්, කොයි වෙලාවක හරි විශ්‍රාමයක් ලැබුණොත් අපිට ඒක තනිකන් දෝෂයක් විදිහට තමයි තේරෙන්නේ. ලෝන්නස් එක ලෝන්ලිනස් එකක් විදිහට තේරෙනවා. ඉතින් ඒ නිසා මේ සංසාරේ හදාගෙන තියෙන්නේ තනිකම නැති කරගන්න මේ ගණයා කෙරේ බැඳිලා පෞල් ජීවිත ඇති කරගෙන. ඉතින් අපි ඒකල් වල භාවනා කරන්න කියලා හුදකලා වෙනකොට හුදකලාවත් පේන්නේ අපට තනි වුණා, කොටු වුණා, පිඹුරක් වෙලා ගත්තා, ඇඟ වෙලා ගත්තා වගේ තමයි. ඉතින් ඒක හොඳ ලකුණක් ඉදිරියට යන්න. හැබැයි ලෑස්තිලා ගිය කෙනා නම් දන්න මේ හුදකලා වෙන්නේ, මේ විවේකය එන්නේ, මේ විස්රාමය කියලා. ලෑස්තිලා ගියේ නැති කෙනෙකුට නම් පේන්නේ මේ දිට්ටියක් ඇවිල්ලා වැහුණා. එහෙම නැත්නම් තනිකන් දෝෂයක් ආවා. බයක් ආවා කියලා ඉතින් ඉතිපිසෝ ගාතාව කියන්න පටන් ගන්නවා. ඒ කමඨාන සුද්ධ වෙනමයි කියන්නේ ඔන්න ඔය බය වෙන තැන ඉඳලා ඔකට ලෑස්තිලා ගිහිල්ලා මේ තමයි හුදකලාව කියන්නේ කියලා තේරුම් ගන්න. අනිත් එකේ සක්මණේදී එතන දෙසරයක් තමන්ගේ හිත පිට ගිහිල්ලා නැවත අරමුණට ආවයි කිය. ඉතින් අරමුණට ආවව ප්‍රත්‍යක්ෂණය කරන්නේ කොහොමද? එකහෙලා කියන්නේ කොහොමද කියන වචනේ ලියවිලා නැහැ. ඒ ලියපෙකන කැමැතිද උසාවියට කූඩුවට නගින්න. අත උස්සන්න අඩුවා. එහෙම නැත්නම් අපි යනවා ඊගා ප්‍රශ්න. ගරුතර සාමින් වහන්සේ සක්මන් භාවනාව වැලිමලුවේ සක්මන් කරන විට තද වැලි ස්පර්ශ වෙන ආකාරයත් වැලිවල ඇති සීතල ගතියත් නිරීක්ෂණය කරමි. මෙම නිරීක්ෂණයත් සමග අවට ඇසෙන ශබ්ද කෙරෙහි අවධානය යොමු අතර සල්ප වේලාවකින් නිදිබර ගතියක් දැනිනි. එම ස්වභාවයෙන්ම සක්මන් මළුවේ කිහිප විටක් සක්මන් කර පරයන්ක භාවනාවට යොමු වෙමි. පරයන්ක භාවනාව පරයන්කයට හිඳගත් සැනින් ආශ්වාසය හා ප්‍රශ්වාසය තුන් විටක් පමණක් දැනුණු අතර ඉන්පසු අවට ඇති ශබ්දවලට පමණක් අවධානය යොමු වෙමි. ආශ්වාසය හා ප්‍රශ්වාසය නොදැනුණු අතර ශරීරයේ කෙමෙන් ලිහිල් වන බවත් හිස සෙමෙන් පහළට නැඹුරුම වන බවක් දැනිනි. මා කෙරෙහි අනුකම්පාවෙන් උපදෙස් ලබා දෙන සේක්වා. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුව පතමි. මේකදී අර අර කියන හුදකලාව නැත්නම් ඒ ඒ කියන විවේකේ එහෙම නැත්නම් අර විස්්‍රාම වෙනකොට මේ කයේ ලිහිච්ච ගතියක් එන්න පටන් ගන්නවා. ඒකට කියනවා වැක්කිරණ ගතිය කියලා. ඒකේ ලක්ෂණ තමයි සක්මනේදිත් ඉන්නව නිදිමත ගතිය, තෝන්තු ගතිය නිකන් කෙලින් යන්න බැරි ගතියක් එනවා. ඉතින් ඒ වගේ වෙලාවල් වලදී වීරිය අඩු වෙලා සමාධිය වැඩි වීම නිසා නිකන් වැලමදුලක් වගේ වැක්කිරෙන පටන් ගන්න එක සිද්ධ වෙනවා. ඒක එච්චරම නපුරු දෙයක් කියලා මම කියන්නේ නමුත් කවදා හරි අපට ඒක දැනගත්තට පස්සේ කලබල කරන්නේ නැතුව නැවතත් කයට වීර්ය දීලා මෙනෙහි කරලා කයෙහි එකලස සකස් කරගත්තොත් ඕක ඔය ඉදිමත ගතිය තෝන්තු ගතිය හරහා යන්න පුළුවන්. පරියන්කේදී සක්මණේදී දෙකේදීම පටන් ගන්නකොට හිත ගන්න රක්මන් කරන්න හිත ගන්නකොට හොඳට සම්බරව හිටගෙන ඒක හිතට ගන්න ඕන ආභෝග කරන්න ඕන පරියංගයට ගිහිල්ලා හොඳට හරි ගස්සලා පරියංගය සකස් කරලා ඒක හිතට ගන්න ඕනේ ආභෝග කරන්න ඊට පස්සේ අර වගේ වෙලාවට වැක්කෙන වෙලාවට අර ආභෝග කරපු කයට හිත දැම්මන මම ඉන්නේ දැන් මෙහෙමයි කියලා එහිමිට එහිමිට අර වීරිය වැඩි කිරීම හරහා හැබැයි ඒක උනට සමාධියේ තියෙන සිත් බඳන සුළු ගතිය පොඩ්ඩක් අඩු වෙනවා අර සමාධියට ආසාව ටිකක් කැප කරන්න වෙනවා. ශරීර ඉරියව්ව සකස් කර ගන්න වෙනවා. ඒ නිසා මේ මේ හේතු වෙලා භාවනා කරනවා, පුටුවල ඉඳගෙන භාවනා කරනවා කිව්වහම ප්‍රශ්නයක් නැහැ පටන් අරගන්න. හැබැයි කවදාද Taman තේරුම් අරගන්න ඕනේ. ඔක භාවනා හරියට පස්සේ Taman බිම වාඩි වෙලා බිම Tamanට වෙනදට වැඩිය කය විසින් කය පවත් ගන්න පුළුවන් තත්යකට ගන්න පුළුවන් කියන්නේ. ආධුනිකයන් බලපෑම් කරන්න යන්න නරකයි ආධුනිකයන්ට කියනවා කොයි ආසනේ හරි ඉඳගෙන පටන් අරගන්න. ඊළ මෙතෙන් ගියාට පස්සේ දැන් තේරෙනවා මේක නිකන් පිහිය තියෙනවා පිහිය කැපුම් තියෙනවා ඒ දැල්ල නැමිලා තියෙන. කැපුම් ධාරේ නැමිලා. ඒක පොඩ්ඩක් ගාන්න ඕනේ මට්ටම් කරගන්න. ඒක තමයි හොඳට සියුම කැපෙන්නේ. ඒ සියුම් සුසර කිරීම කයේ කයෙහි තියෙන. කය නෙවෙයි නිවන් දකින්න කියන්නේ. මොකද කයේ සහයෝගය තමයි අපි ඉඳගෙන ඉන්න ඉරියව්වේ එතකොට සරුවච්චන් ආංශයේගේ අපි දැක්කනම් හොඳයි කියලා හිතෙන්නේ හැම ඉරියව්වකම ඒ සතිය ප්‍රකටයි. කිසිම තැනක දැන් මේ භාවනා නොකරන වෙලාවක් part time job කරන වෙලාවක එහෙම කන්නේ කොයි ඉරියව්වේ කොතන හිටියත් ඉන්නේ ඒකට ගැළපෙන ඉරියව්වේ. ඉතින් එතකොට පේනවා මේ කයයි හිතයි දෙක අතර එකලසක් තියෙනවා. ඒ එකලස නැතුනොත් එක්ක කයෙලෙද එක්ක හිතෙලෙද එනවා. මේ එකලස තියෙනවා නම් හැම චිත්තක්ෂණයකම නිරෝගී භාවයක් තියෙනවා. මේ එකලසේ පුදුම නිරෝගී භාවයක් තියෙනවා. ඒක විශ්ව ශක්තිය කියලා කියනවා, කුණ්ඩලිනී කියලා කියනවා, බල රේඛාවල් කියලා කියනවා, චිකෝන් කියලා කියනවා, චී ශක්තිය කියලා කියනවා. අපි කිසිම දවසක කිසිම වෙලාවක සමබර නැහැ. ඔය වැක්කෙట్లా ඉන්නේ. ඒ නිසා අනුන්ගේ ටෙලිට්‍රාමා බලන්න ආසයි. ඒකට වැක් කරලා ඉඳගෙන පුටුවේ හාන්සලා ඉඳගෙන බලන්න පුළුවන්. මේක ඉරියව් ඉරියව් කෙලින් කර ගැනීම බලපෑම් කරන්න එපා. නමුත් අර පටන් ගන්නකොට තිබුණ ඉරියව්වට ආයෙත් හිත දැම්මොත් අර ආලෝකය කියන ගමනක් යන්න පුළුවන්. නැත්නම් අර නිදිමතක් වගේ එහෙම නැත්නම් කියනවා නම් තේරෙන්නේ නැති තැනකට යනවා. ඒක නරකම නෑ. නමුත් ඒකේ පාලනය අතර ගන්න නම් යම් ප්‍රමාණයකට එතකොට ඉරියව්ව ඍජු උජුං කායං පනිදාය පරිමුඛං සතින් උපට්ඨ පෙත්වා කියන ඍජු කය තියනවාද කියන එකට පොඩ්ඩක් හිත දාන්න කියලා කියන්න පුළුවන්. තෙරුවන් සරණයි ගෞරවනීය ලොකු ස්වාමින් වහන්සේ පරයන්ක භාවනාව කයට පහසු අයුරින් වාඩි වුනිමි කය ගැන මෙනෙහි කරන්නට පටන්ගත් විට හුස්ම වැටෙන අයුරු දුටු වෙමි මා හුස්ම රැලි 7ක් 8ක් බලන විට සුපුරුදු පරිදි සිතවිලි ගලා එන්නට විය ඒවා සියල්ල සිතුවිලියයි සිතා ඉවත හැර නැවත මූල කර්මස්ථානයට සිත යෙදවීමි. නමුත් ඊයේ හවස සිට අද දින දහවල් දක්වාම සෑම පර්යංක භාවනාකදීම මාහට නිින්ද ගියේය. සමහර අවස්ථාවල නිින්දෙන්ම මේ නිින්දක් යයි සිතා හුස්ම බැලීමට නැවත පටන් ගතිමි. නමුත් ඊට පසුත් ඒ අවස්ථාව ඒ අවස්ථාවම විය. සමහර අවස්ථාවල නිින්ද ගොස් නැගිටින ආකාරයට අවදි විය. සමහර තැන්වලදී සිහින දැක්කා මෙන් මතකය නමුත් ඒවා කීමට නොහැකිය. මෙයින් මිදී ඉදිරියට යාමට ඔබ වහන්සේගේ අවවාද පතමි. සක්මන් භාවනාව සුදුසු සක්මන් තීරුවක් තෝරාගෙන සුපුරුදු පරිදි ඇවිද යමි. ඉන්පසු ටික වේලාවකටින් ගමන හිමින් යාමට පටන් ගත්ෙමි. පායට දැනෙන සීතල රස්න ගතියද මුදු රළු ගතිද අත්ින්දෙමි. විලුඹෙන් පටන්ගෙන මහපට ඇඟිල්ලෙන් නිම වෙන ගමන ගැන හොඳින් නිරීක්ෂණය කළෙමි. ගරු සාමින් වහන්සේ මාහට දැනගැනීමට ප්‍රශ්නයක් ඇත. එනම් මාහට සමහර සිතුවිලි සිතට එනවා අකුසල් කියා හොඳින් දනිමි. නමුත් ඒ සිතුවිලි සිතට දැනේ. ඒවා මා සිතින් බලාපොරොත්තු වන ඒවා නොවේ. ඒවායින් අකුසල් ඇති වේද? උදාහරණ සමහර අවස්ථාවල උදව් කිරීමට දැක දැක ඒවා ඕනේ නෑ කියා හිතේ. නමුත් නැවත මා සිතුවිලි වෙනස් කර ඒ දෙය කරයි. මාහට පහදා දෙන සේක්වා. අපහට මේ මාර්ගය කියා දෙන ඔබ වහන්සේට මේ ආත්ම භවයේදීම චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා. තෙරුවන් සරණයි. මේ හිතේ පහළ වෙන හිතවිලි මම මගේ සා මගේ ආත්මය කියා ගත්තොත් හිතවිලි යනවා පවුපින් සිද්ධ වෙනවා. නමුත් මේ හිතවිලි මම නෙවෙයි මේක මගේ නෙවෙයි මේක මගේ ආත්මය නෙවෙයි කිව්වොත් අපිට තේරෙනවා අනාත්මයි කියලා. ඒ නිසා මේ හිතවිලට ආත්ම කියාගෙන ඉන්න එක තමයි පුත්තජනයා කියන්නේ. ඉතින් ඒ නිසා යා හිතට එන හිතට එනවා කිසිම සීමාවක් නැහැ. ඒ ඔක්කොටම තැවි තැවි ඉන්නවා. ඒ වෙනුවට මේ හිතට එන්නේ මේ කාගේදෝ න්‍යාය පත්‍රය. මගේ න්‍යාය පත්‍රය නෙමෙයි. කිසිම හිතට එන කිසිම දෙයක් මගේ සුභ සිද්ධිය පිණිස නැහැ. ඒ මොකද හිතලා නිවන් දකින්න බෑ. හිත කවදාවත් නිවනට යොමු වෙලා නැහැ. හිත තියෙන්නෙම හිතවිලි තියෙන්නෙම අපායටම. ඒ නිසා මම නම් එහෙම හිතන්නේ නැහැ. ඒ නිසා මේ හිතවිලි තොගේ පිටිම බබයි බේසමයි වතුරයි සීරම විසිකොල දාන එකයි තියෙන්නේ. දැන් අපි තියෙන බබා තියාගෙන බේසමත් තියාන වතුරට විතෙන් විසිකරන. බබයි බේසමයි දෙන්න මල්ල විසිකොල දැම්මම ඉවරයි. අමාරු ඉලබ. මුද අන්තිමට ergo cogito sum I am I think therefore I am. ඕක තමයි අපිට ඒ ක්‍රානේ ඩෙකාට් බෙස්ට් එකට දීපු ලනුව. මම හිතමි නිසා මම වෙමි. අඩුම කියන්නේ මම වෙමි කියන්නේ හිතනවා කියන්නේ. ඉතින් අපි කැමති කතා කිරුව එක නමද වීප කාපු වෙලාවට කියපු දේ ගණන් ගන්න එපයි කියනවා. කරපු දේවල් කියනවා තායියෝ තරහ වෙන්න එපා අප්පා කියලා. හිතන දේ නම් මමමයි කියාගෙන ඉතින් මම කියන්නේ මගේම ගෑණි තමයි. හැබැයි දරුවා මගේද කියන්න දන්නේ නැහැ. ඉතින් මම සන්තෝෂෙට කාගෙන් හරි කවන්නේ මගේ තාත්තා කොටුවේ අසං කෙරුවොත් ගෑණි hina වෙනවා ඇහෙනකොට කම්මස් කාලා මැරෙන්න හිතෙනවා. හතර hina වලින් එකක් ඒ. යා කසාද නම් ගෑණි මගේ තමයි. බබා කාගේ දිර කොහොමද දන්නේ? මේ කොන්ෆරන්ස් එකේදී ප්‍රශ්නයක් ඇහුවා මේ මට ආපු කඩප්පුලි අදහසක් කියලා. තාත්තයි පුතයි වාහන යනවා. යනකොට ඇක්සිඩන්ට්ලා තාත්තා එතන මැරෙනවා. ඉතින් පුතා ඔපරේෂන් එකට ගියාට පස්සේ එන ડોක්ටර් කියනවා මෙයා මගේ පුතා කියලා. ඉතින් අර මේ මාරියෝ කතා කළේ ඒ අම්මා තමයි ඇවිල්ලා තියෙන සර්ජන්. අම්මගෙත් පුතානේ. හැබැයි අම්මා නෙවෙයි නියම තාත්තාද දන්නේ මට කියන්නේ ඉතලම හරි උත්තර දුන්න මම කර්මණ හිරිය මං කිව්වන ගැත්තට හොඳ නැහැනේ. අපි ඔය තාන්ටියට කවුද තාත්තා කියලා කවුද දන්නේ? ඉතින් ඒ වගේ මේ එන හිතවිලි වලට තාත්තා වෙන්න පුනාම අයිතිකාරය කියන්න ගියාම මේ සංසාරය මේ මේ පෘථජන ලෝකේ විඳවන විඳවිලදී ආ බලනකොට ඉතින් බුදුජානනාංශයට හරි කනගාටුයි. මේ කොහෙද යන හිතවිලි වලට තෝතැන්නක් වෙන මේ හිත. ඒ හැම හිතවිල්ලකටම අපි පණ දෙන්න හදනවා. දෙන්නේ මොකද මේක මම මේක මගේ මේක මගේ ආත්මික. නිසා සෙල්ලමට වගේ කරලා බලන්න මේක මම නොවේයි මගේ නොවේයි මගේ ආත්මේ නොවේයි. ඒ වෙනුවට මම දානවා සත්‍යයට හිත. අරමුණට හිත දාන්න. පුළුවන් තරම් දාන්න. දාන්න ගියාම මේ උදව් කෙරුවත් එකයි උදව් නොකරුවත් එකයි උදව් නොකරන කියලා කෙරුවත් එකයි උදව් කරනවා කියලා නොකරුවත් එකයි. ඒ නිසා මම කියනවා be mindful mind your business කියලා. අපි යනවා ඊගාපස්. ගරු සාමින් වහන්ස මෙහිදී මාගේ භාවනාවේ වැරදි පෙන්වා දෙන සීක්වා සක්මන් භාවනාව. මම දෙපා වල වේදනාවෙන් පෙළෙන අයෙක්මි. ඒත් බොහෝ අපහසුයෙන් උඩහා වැලි මළුවට ගියෙමි. මහන්සි නිවාගෙන විනාඩි කිහිපයකින් සක්මන ආරම්භ කළෙමි. ඔසවනවා යවනවා තබනවා සිතමින් සක්මන ආරම්භ කෙලිමි. ටික වේලාවක් ගතවන විට දෙපා සහ පොළවේ ස්පර්ශය ගැන පමනක් සිතමින් සක්මන් කෙලිමි. වරින් වර සිත විසිරෙමින් නැවත අරමුණට පැමිණෙමින් සක්මන සිදුවිය. එක් අවස්ථාවක මූල කර්මස්ථානයේම සිත පවත්වා ගනිමින් සක්මන් පවත් සක්මන පවත්වා ගැනීමට හැකියිය. ඒ අවස්ථාවේ මුලදී දෙපා වලට දැනුණු වැලිවල රළු ස්වභාවයේ වෙනුවට සිනිඳු මතු පිටක ඇවිදිනවා ලෙස සැනසුමක් පහසුවක් දැනිනි. ඒ අතර දෙපවල වේදනාව අතුරුදහන්ව ගොස් තිබුණි. කන්වලට උණුසුමක් දැනිනි. ඉදිරියට බැඳගෙන තිබූ දෑත් තදින් මිට මෙලවී තිබුණි. අත දිග හැරිය විට වම් මතේ ඇඟිලි හිරිවැටි ගියේය. දෙපා තැබීමේදී මත්ගතියකින් දෙපා ඉදිරියට යන බවක් දැනුනෙන් සක්මන මදකට නතර කෙලිමි. දෙවැනි වර ලනුපැදුරේ සක්මනේදී වැලිමලුවේ යෙදීමෙන් සතිය දෙවන වර ලනුපැදුරේ සක්මනේදී වැලිමලුවේ යෙදීමෙන් සතිය පිහිටුවා ගැනීමට අපහසු විය. පිහිටුවා ගන්නා සතිය සුළු වේලාවකින් නැති වී යයි. පරයන්ක භාවනාව ආස්වාස ප්‍රස්වාසයේ වෙතට සිත යොමු කළෙමි. ආස්වාසය හා ප්‍රස්වාසයේ සිදුවෙන බව දැනුණත් එය වඩාත් හොඳින් නාසයට ඇතුළු වන බව හෝ පිටවන බව නොදැනුනි. උදර ප්‍රදේශයෙන් එය හොඳින් සංකෝචනය සහ ඉහිල්වීම දැනෙන්නට විය. එහි වේගය වරින් මර වේගවත්වද විටක සෙමෙන්ද සිදුවිය. ඒ අතර වාරයේදී උරහිස් ප්‍රදේශයේ වේදනාවක්ද ඇතිවිය. ටික වේලාවකින් ශරීරයේ ඉහළ කොටසට ආශ්වාස ප්‍රශ්වාසයේ ඉහිල් වීම සංකෝචන දැනෙන්න පටන් ගත්තේය. මස් පිඩු සියල්ලම තද වී ඇති බවක්ද දැනිනි. සිත වරින් වර විසිරෙමින් තිබියදී විසිරෙනවා විසිරෙනවා යනුවෙන් සීකරමින් නැවත ආස්වාස ප්‍රස්වාසයට සිත යොමු කළෙමි. විතක ආස්වාස ප්‍රස්වාසයේ නොදැනී යමින්ද නැවත දැනි දැනීද සිදුවිය. ගරු සාමීන්ද්‍රයන් වහන්සේ මාගේ වැරදි අඩුපාඩු නිවැරදිගෙන කර දෙන සේක්වා. වැරද්දට තියෙන ඉතින් වයසට ගිය එක තමයි ඒක හදන්න අමාරු. ඒ වුණත් කමන්නේ ඔය දැන් වයසට ගිය හින්දා ඕන සක්මන යනකොට වැනෙනා වගේ පේනවා. අර කලින් අර ඊළඳාට දෙනෙත් තුනේ ලීලා තිබ්බනේ සක්මන් කරන අපිටත් වැනෙනවා කියලා. ඒකට ඕන නාකින්න පොඩි සතුටක් තියෙනවා. මේ වැනිල්ල අපිට විතරක් නෙවෙයි මේ භාවනා ඉදිරි ගමනක් කියලා. එහෙම නැත්තම් කියනවා මට මහලු වයසේ බැරිය වෙන ගායනා පෙරසේ කියලා කොකන් ගහගෙන පොට්ට මුල්ලකට ඇතුළ බුදියනින්. පුල්ලු පුළුවන් වෙලාවට සක්මන් කරා. ඉලන්දාරි වුණත් තරුණ වුණත් මේ කය කියන එක ඔක්කොටම තියෙන අමාරුවක්. ඉතින් අර වෙලාවට හිතන්නේ මේ සතිය නැති නිසා, සීල නැති නිසා, වයස නිසා, ලෙඩ නිසා කියලා নানা ප්‍රකාර දේවල් වලට අපි හේතු කරන්න ගියාට තරුණ බද්දර යවුනේ කලු කෙස්ටිපියේදී ජීවිතේ පළවෙනි යාමේ කරන වෙන ඒත් අර ගායම තමයි. භාවනා කරන දින දෙයක්. ඒ වගේම කයට හිත ආව නම් දෙවෙනි කුරුසේ ලියලා තියෙන විදිහට බුදුමාහාරකයක් වුන් පිපුරු මේක හැම තැනම. ඒකට මේ මේ ෆයිබ්‍රොසිස් හැදෙන්න ඕන කමක් නැහැ. ආතරයිටිස් එන්න ඕන කමක් නැහැ. heart attack එන්න ඕන කමක් නැහැ. හැම තැනම කකින. ඉතින් භාවනාදී වෙනවා මේ සතිය පිහිටුපට ලකුණ. සුබ ලකුණ. නාගේච්චාම අර දොස්තර ගාට යනවා. ඊගාට මේ දොස්තර ගාට යනවා. ඊගාට අර දොස්තර ගාට යනවා. ඒක දැන් ඔන්ලයින් බුක් කරන්න පුළුවන්. ඔන්ලයින් බුක් කර කර ඉන්නවා. බෑ භාවනා කරන්න බෑ පරිද්දෙනවා කියන. පොඩි උන් දන්නවා භාවනා කරන නිසයි මේක තේරෙන්නේ. ඒ නිසා ඒක අර අභාග්‍ය සම්පන්න දේ විශ්වාලාගෙන ආපු සුභාශිංසනයක් වඩපත් වෙනවා. මේ භාවනාවක් මේ බුද්ධ ශාසනයක් තියෙන බහැර කරනකොට ඔය වේදනාවල් කියලා ඥාන පිටින් ભેදයක්වත් වයස වේද මොකක්වත් නැහැ. ඒ නිසා වේදනා දැනෙන එක සුබ ලක්ෂණක් කරගන්න. ඒ කියන්නේ සිට දෙව්දුව ගෙට වැඩියා. මම දැන් ඉන්නේ සතියෙන් මේ වෙලාව මරණක් කරන්නේ. සීලකේ ඉන්නේ සතියකේ ඉන්නේ සද්ධාවකේ ඉන්නේ. ඉතින් එහෙම තියෙද්දි මේ ටික ගෙන්න ගත්තොත් පුදුම විදියට තිරියන් වෙන්න පටන් මේ මොන්නම රෝගයක්වත් නැහැ කියනවා ප්ලාසිබෝ ඉෆෙක්ට් එකට බෙහෙතක් කියලා දුන්නාම ප්ලාසිබෝ දුන්නට පස්සේ බෙහෙත් වගේ දෙයක් දුන්නාට පස්සේ සනිපෙනවා. ඒකටම පොතක් ලියලා තියෙනවා හිතා ගන්න බැරි රෝග සියල්ලම සනීප කරන්න පුළුවන් මට සනීපෙන්න ඕනේ නම්. හිත හැදෙනවා. හිත හැදෙන්නේ ඔය වාහනනේ හොදවට තම්පත් වෙච්චාම තමන්න තියෙන මොකක්වත් වෙලා නැහැ. වෙන්නේත් නැහැ. අන්නේ විශ්වාසයේ එන්න නම් නාකියෝ නාකිච්චෝ භාවනා කරන්න. නැත්තම් සක්මන් කරන්න. ඔය උදේම සක්මන්ට යන්න පුළුවන් නම් ඒක ඇත්ත උදේවරු යන්න අපි 12ට එකට විතර යන්න දෙන්නේ පිරිමෑන්ටම් ප්‍රශ්නයක් නැහැ. තුන් සැරයක් ඉහළට පහළට බැස්සනම් කොලෙස්ටරෝල් තේරම බහිනවා. ඩයබටිස් නැහැ. ගිඩිනස් නැහැ. මොන ලෙඩක්වත් නැහැ. අර වැස්ස වෙලාවේ ලෙස්සන ගැටි පොඩ්ඩක් තියෙනවා නැත්තම් හොඳයි නිසා මේක හොඳ ලකුණක්. ඔය නාකි නාකිච්ච ඉන්නවනම් ගෙදරක ඕනම කෙනෙකුට. එළිය සක්මනක් හදලා දීලා ඒකට රේල් එකක් හයි කරලා දෙන්න. සක්මන් කරන්න කියන්නේ. හොඳට බඩගිනි වෙනවා හොඳට නිින්ද යනවා ඔය එක කරගා ඉන්න මොනවත් නැහැ වැඩ කරගෙන යන්න පුළුවන් ඒ නිසා මේක හොඳයි ලියලා තියෙන හොඳයි නමුත් මේ වයසට ගිය එකක් නිසා නෙමෙයි ශරීරයේ හැටි ඒක භාවනාවේ දියුණුවක් සතියේ තියෙන බවට ලකුණක් කරගෙන ඉදිරියට යන්න කියලා කියන්නේ තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්ස. මම මෙම භාවනා වැඩසටහනට සටහනට පැමිණි නවකයෙක්මි. අද දින වන විට විනාඩි 15ක් 20ක් පමණ සක්මන් භාවනාවේ යෙදෙන විට හිත ඒකාග්‍ර මට්ටමට පැමිණෙන බව දැනේ. નિરાයාසයෙන්ම වම් පාදය දකුණු පාදයේ ක්‍රියාකාරීත්වය පතුල් පොළවේ ගැටෙන විට දැනෙන ස්පර්ශය හොඳින් හඳුනාගතිමි. සක්මන් භාවනාවෙන් ආනාපාන සති භාවනාවට යොමු විට මුලින්ම ආශ්වාස ප්‍රශ්වාස තත්ත්වය හඳුනාගත නොහැකි විය. ශාරීරික වේදනාවන් බෙහෙවින් දැනෙන්නට විය. පිටකොන්දේ වේදනාව සහ හිසෙහි දැඩි වේදනාවක් දැනෙන්නට වූ අතර ඒවා මෙනෙහි කිරීමෙන් අවම කරගත හැකි විය. පසුව පරයන්ක භාවනාව ආරම්භයේදීම ආශ්වාස ප්‍රශ්වාස හඳුනාගත හැකි වූ අතර ඒ ක්‍රමයෙන් අවම වී හඳුනාගත නොහැකි මට්ටමටපත් වේ. විතක ආශ්වාසයේ පමණක්ද විතක පෙනහළු වල පිම්බීම හා හැකිලීමද වශයෙන් වෙනස් විය. එවන් කිසිම සංඥාවක් නොවූ අවස්ථාවන්ද විය. ගෞරවනීය සාමින් වහන්සේ එවන් අවස්ථාවල අප භාවනා අරමුණ මෙනෙහි කළ යුත්තේ කෙසේදයි පහදා දෙන්න. ඔබ වහන්සේට මේ භවය තුලදීම නිවන් දකින්නට වාසනාව ලැබේවායි පතමි. මේකේ දෙපොරක සඳහන් කරලා තියෙනවා නැති ආනාපානයක් සහ නැති අරමුණක් ගැන. ඒක ගැන තමයි අපිට හරියට කරදර තියෙන්නේ. මොකද්ද තියෙන්නේ කියන එකයි දැනගන්න ඕනේ. ඉතින් අපි හිතනවා හුඟක් අරක නෑ මේක නෑ එතකොට මොකද කරන්න කියලා. ඒ නැති වෙන එක හොඳයි. තියෙන හැම දෙයක්ම කෙලෙස් නිසා. ඉතින් අර ධම්මවිහාරී ආමතුරු කියනවා පොඩි ළමෙක් භාවනාවට ගිහිල්ලා ඇහුවලු මොනවද පේන්නේ මොනවත් පේන්නේ නෑ කියලා. ඊට පස්සේ ඊටම අමාරුවෙන් ඒ ළමයාට ආනාපානිය අඳුල්ලා දීලා දවස් 10ක් භාවනා කරාට පස්සේ ඒ ආනාපානෙ තුනේ වුණාලු. ඊට පස්සේ දැන් මොනවද දැනෙන්නේ කිව්වා. ඊට පස්සේ කිව්වලු දැන් දැනෙන්නේ නැහැ තිබුණ එක තුනයි හොඳයි කිව්වා. ඉතින් ඕක තමයි පළවෙනි දවසේ තුනේ ඉතින් ඔබ අන්තිමට මොනවද කියන්නේ කියලා වුණා. පළවෙනි දවසෙත් මොනවද දැනුන්නේ නැහැ. පොඩි ළමයාට ඒක හොඳට තේනවා. රවුම ගිහිල්ලා එන්නේ එතෙන්නමයි කියලා. නාකියෙකුට නාකිච්චියෙකුට කවදාවත් තේරෙන්නේ නැහැ. පටන් ගන්නකොටම දැනෙන්නේ නැහැ. හොඳයි. ඊට පස්සේ ආනපානේ දාලා ඒක ගෙවම් කරලා හොඳයි කියනට වැඩිය හොඳයි. දැනෙන්නේ නැත්නම් එහෙම ඉන්න. ඒක විස්රාමයක්, ඒක විවේකයක්, ඒක හුදකලාවක්. ඒක පෙරකල පින අවස්ථාවක් කොච්චර වෙලා අපිට ඒ විදිහට ඉන්න පුළුවන්ද කියලා. දැනෙන දේ පමණක්, වැටහෙන දේ පමණක්, හිතෙන දේ පමණක් මතක් කරගන්න. දැනෙන්නේ නැති දෙයක් ගැන මතක් කරනවා කියන්නේ තමන් ළඟ නැති මීහරකෙක් ගැන කනගාටු වෙන එකක්. ඒකට බලාපොරොත්තු වෙන්නේ. බුදුරජාණන් මේ ජීවිතේදීම අපිට පෙන්ලා දෙනවා කොච්චර කරදර තිබුණත් කරදර නැත්තෙන්ට යන හැටි පෙන්වනවා. ඒක කරදරයක් කරගන්න එපා. මම නැවතත් කියනවා මේ කරදර නැත්තෙන්ට ගියාට පස්සේ කරදර නැති එක කරදරයක් කරගන්න යන්න එපා. ඒක තමයි ප්‍රශ්න සීමාව ඉක්මවනවා. මෝඩකම තනීප කරන්න බැරි මට්ටමට ඉක්මවනවා. ඒ නිසා ඒ ගෙවෙන වෙලාවේදී නැති වෙගෙන යන වෙලාවේදී ඒකටම ඉඩ දීලා ඒක ප්‍රශ්නයක් නෙවෙයි ඒක උත්තරයක් කරගන්න කියලා අපි යනවා ඊගා ප්‍රශ්න. ගෞරවනීය සාමින් වහන්ස මම පරයන්ක භාවනාවට වාඩි උනේමි ආස්වාස ප්‍රස්වාසයේ ප්‍රකට විය පසුව ක්‍රමයෙන් නොදැනී ගියේය එවිට මා සිටින බව දැනෙන බව මෙනෙහි කෙලෙමි ක්‍රමයෙන් නේද නොදැනී ගියේය ඉන් අනතුරුව යොමු කිරීමට අරමුණක් නොවුයෙන් සිත වරින් වර වෙනත් අරමුණු කරා යොමු විය අවශ්‍ය උපදෙස් ලබා දෙන මෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමි ඔබ වහන්සේට ඔබ වහන්සේ නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා ඔයාලා ඉස්සල්ලාකේ තියෙන විදිහටම දන්න තැන ඉඳලා ගොරෝසු තැන සියුම් වෙලා සියුම් අති සියුම් වෙලා නොදැන තැනට යනවා. මේක හුදුට අහම්බයක් නෙවෙයි අකරතැබ්බයක් නෙවෙයි දැක දැක දන දන වෙන්න ආරින්. වෙලා බලන්නේ මොනවත් නැත්තඳ ගියාට පස්සේ ඒකේ ඉන්න බැරි ගතියක් තියෙනවා කියන එක. ඒක ප්‍රශ්නයක් කරගන්න හැටි. කෙලෙස් හොයාගෙන යන හැටි. ඒ නිසා බලන්න කොච්චර වෙලා ඒ ලැබිච්ච අරමුණක් නැති తত্ত্বය ඒක මේ විදිහට කියන්න පුළුවන්. සත්‍ය පිටීම සඳහා අරමුණක් මුල් කරගෙන අපි සතිය වඩ아가න ගියාට පස්සේ අරමුණ ගෙවුනට පස්සේ අරමුණක් නැති සතිය කියන එකක් අපි ඉගෙන ගන්නවා. අරමුණක් සහිතව තිබිච්ච සතිය අනාරම්මන වෙනවා. බිම දිගේ දුවපු ආතයන්තරාව යම් වේගයක් ආවට පස්සේ වාතයට නැගෙනවා. දැන් මොකේද හිටලා තියෙන කියලා ඇහුවොත් ඕවල් රයිට් විල්බට් රයිට් දෙන්නට ඉස්සෙල්ලා කවුරක්වත් හිතුවේ නෑ මේ ටොන් දෙකක් මේ කිලෝ කිලෝ ලක්ෂයක් බර ආසයන්තරාවක් මෙහෙම අහසේ තියන්න පුළුවන්. උති තියෙනවා. ඊට පස්සේ අජට අවකාශයට ගියාට පස්සේ එහෙමත් දැඟලිල්ලක් නැතුව තියෙනවා. අන්න ඒ වගේ මේ හිත අරමුණක් දිගේ ගිහලා යම් මට්ටමකට යම් සුසර වීමක් වුණාට පස්සේ පාගත වෙනවා. එතකොට අරමුණක් නැහැ. ඒක ප්‍රශ්නයක් කරගන්න බෑ බලන්න පුළුවන් තරම් ඉන්න කියලා. එයාට උඩම ඉන්න බෑ. ආපහු බහිනවා. ආපහු නගිනවා. ආපහු බහිනවා. ආන්නේ ක්‍රියාවලිය තමයි හේතුඵල ධර්මය කියලා කියන්නේ මමෙක් නෑ මාන්නයක් නෑ ඒක හේතු නිසා ඇති වෙනවා ඵල නිසා ඒ ඵලයේ හේතුවක් කියලා ආය නැති වෙනවා අන්නේ විදිහට මේකේ සම්පූර්ණ ධර්මතාවයක් තියෙනවා දේවල් හට ගන්නවා දේවල් මැරලා යනවා එයාලා හට ගන්නවා නැති වෙනවා මේක දිහා මගේ නෙවෙයි කියලා බලහින්න පුළුවන් නම් gadu ගැනීමට දෙයක් නැහැ ඉතින් අපිට වෙලා තියෙන්නේ අර කරදරවල ඉඳලා ඉඳලා ඉඳලා කරදරයක් නැති වෙච්චාම ඒක කරදරයක් ඒ නිසා මේක නිවන නෙවෙයි මේ හැබැයි. නමුත් හොඳට මතක තියාගන්න මේ වගේ විශ්‍රාම වෙන වෙලාව, හුදේකලා වෙන වෙලාව, විවේක වෙන වෙලාව ආපුවාම ඒක තනවා වඩා ගන්න, බහුලීගත කරන්න කුමක් කළ යුතුද? අන්න ඒකට හිත හුරු කරන්න කියලා අපි යනවා ඊගා ප්‍රශ්නෙට. ගෞරවනීය සාමීන් වහන්සේ වෙත පාකමල් නැවද දන්වා සිටිමි. පරයන්ක භාවනාවේදී වාඩි වී සුළු වේලාවක් පමණ ආස්වාස ප්‍රස්වාසයේ වැටහි. අනතුරුව විවිධාකාර රූප මැවි මැවි පෙනේ. නැවත වරින් වර මූල කර්මස්ථානයට අරමුණ අරමුණට හිත ගත්තාද නැවතද සුළු මොහොතකින් පෙරසේම විවිධාකාර රූල් සටහන් මැවි මැවි පෙනේ. මේ සඳහා මා කුමක් කළ යුතුද? එමෙන්ම පරයන්ක භාවනාවේ ආස්වාස ප්‍රස්වාස මනවෙයින් වැටහෙන සුළු කාලයේදී සමහර වෙලාවට නලල මැද කිති කැවෙන්නාක් මෙන් දැනේ. මා ගැන අනුකම්පා කර පහදා දෙන්නේ නම් මැනවි. ඔය අර හිතවිලි එච්චරම නපුරු නෑ නමුත් තමයි තේරෙනවා නම් මට සද්ද බාධා නෑ වේදනා බාධා නෑ හිතවිලි තමයි බාධා කරන්නේ කියලා හිතවිලි නැති බාධා නැති ආනපාන ගණන් කරන්න කියනවා ආස්වාද ප්‍රසවාස එකයි ආස්වාද ප්‍රසවාස දෙකයි ආස්වාද ප්‍රසවාස තුනයි දැන් හිතවිල්ලක් ආවනම් ආයෙකට යනවා ඊට පස්සේ ආයෙකේ ඉඳලා ගණන් කරනවා මේ විදිහට අටට ගණන් කරලා ආයෙකට එන විදිහට ගණනා කියලා ක්‍රමයක් අටුවාචාන් වහන්සලා පෙළ තිනවා ගණනා ඨපනා කුසනා අනුබන්ධනා කියලා. ඉතින් හිතවිලිම නම් තියෙන්නේ හිතවිලි අයින් කරගන්න ඕනේ නම් ටිකකට සම්පූර්ණයෙන් නෙවෙයි හිතවිලි නැති ආශ්‍රව ප්‍රසවාස ගණන් කිරීම හරහා හිත මූල කර්මත්තාට බැඳලා තියා ගැනීමෙන් හිතවිලි පොඩ්ඩක් දුරස් කරගන්න පුළුවන්. පෙරුවන් සරණයි ගෞරවනීය සාමින් වහන්සේ මා අවුරුදු 4ක 5ක පමණ සිට නිස්සන්න වනයේට පැමිණ භාවනාව පුරුදු කළා එක්මි. සක්මන් භාවනාව වශයෙන් වම දකුණ ලෙස සක්මන් කරන අතර අනුන්ගේ දෙයක් ලෙස සක්මන දෙස බලා සිටීමට පුරුදු වී සිටිමි. පරයන්ක භාවනාව ලෙස පිම්බීම හැකිලිම පුරුදු වී සිටිමි. පළමුව පරයන්කය හා සක්මනේදී පමණක් කම්පන චංචල උණුසුම් සීතල ගති දැනුණු අතර ඊට පසු ටික කාලයක් මුළු දවස පුරාම භාවනා නොකරන අවස්ථාවලද එම කම්පන චංචල දැනි දැනි තිබේ. එම කම්පනයේ සියුම් වී පටු ප්‍රදේශ පපු ප්‍රදේශයේ පමණක් දැනෙන්නට විය. මා පැයක් පමණ සක්මන් කර පර්යංකයට පැමිණෙන අතර පර්යංකයේ වාඩි වූ මොහොතේ සිට පිම්බීම හැකිලීමට වඩා ඊතා තදින් එම කම්පනය වේගවත්ව දැනෙන්නට පටන් ගනී. සමහර අවස්ථාවලදී මුළු ශරීරයේම එම ශරීරයටම එම කම්පනය තදින් දැනෙන අතර එවිට මා එම කම්පනයේ දෙස අවධානය යොමු කර සිටිමි. සක්මනේදී එම කම්පන ගතිය බොහෝ දුරට අඩු අතර සක්මන් නොකර භාවනාවට වාඩි වූ වාඩි විටද එම කම්පනය අඩුවෙන් දැනේ. ගෞරවනීය සාමීන් වහන්ස මා විසින් කළ යුත්තේ එම කම්පන ගති දෙස නොබලා පිම්බීම හැකිලිම දෙසම බලා සිටීමද යන බව මාගේ සිටීමද ඒ බවත් මාගේ භාවනාව ඉදිරියට කරගෙන යාමට මා විසින් කළ යුත්තේ කුමක්ද යන්නත් කාරුණිකව යන්න පිළිබඳව කාරුණිකව ඔබ වහන්සේගේ උපදෙස් බලාපොරොත්තු වෙමි. ඔබ වහන්සේට මේ අත්භවයේදීම නිවන් සුව ලැබේවා. සමහරෙකුට නිතරම ඇහෙන සද්දයක් එනවා. සමහරට කම්පනයක් දැනෙනවා. සමහරට බරකමක් දැනෙනවා. සමහරට හැල්ලුවක් දැනෙනවා. මේ විදිහට ඉන්න බව හැම චිත්තක්ෂණයෙම අපිට මොලේට වාර්තා වෙනවා. ඉතින් අපි බාහිර දේවල් නැතුව වර්තමාන හිත පැවැත්වුවොත් මේ වගේ මොකක් හරි එකක් තියෙනවා. ඔබ මැරිලා නැහැ. ඔබට නිින්ද ගිහලා නැහැ. ඔබ ක්ලාන්ත වෙලා නැහැ කියන්නේ. ඉතින් ඒ වෙලාවේ වාසනාවක් තියෙන. ඒක දන්න වෙලාවේ කිසිම කෙලෙසයක් නැහැ ඉතින්. ඒ සමාජලට ධිකවට මැහෙන සද්දයක්. එහෙම නැත්නම් තැහැල්ලුවක්. එහෙම නැත්නම් වගේ කම්පනයක්. ඒක ආනපානෙත් ඕකමයි. ඉතින් ඒ නිසා ඒක ආපුවාම ඒක අරමුණු කරන්න ඒකමයි ආනපානෙ වෙන්නේ. ආනපානෙ නෝට ඒක නෑ. ඒකේ නෝට ආනපානෙ නෑ. ඉතින් ඒ නිසා මේ මතුවෙනදී යාලු කරගෙන එහි හිත පවත්තන්න පුරුදු කෙරුවොත් හැම වෙලාවෙම හිත මම දැන් මෙතන කියන එකේ තියෙයි. එතකොට සාතිකයක් දෙන්න පුළුවන් ඒ පවතින තාක්කල් කෙලෙස් නැහැ. ඒ නිසා මේක කෙලෙස් නැති බවට සුබලින්තක් බවටපත් කරගන්න ඊට පස්සේ ඒක ඒ මට්ටම ජයගත්තට පස්සේ මේ தත්ත්වය යටතේදී පරණ කර්ම ගෙවෙන හැටි දැන් කරනව නෙවෙයි අතීත කර්ම ගෙවෙන හැටි තේරෙන්න පටන් ගන්න. ඒ නිසා මේකත් එක්ක යාළු වෙලා ඒ ඊගා පාඩමට පුරුදු වෙන්න කියලා කියනවා. අතිපූජනීය ස්වාමින් වහන්සේ. ඊතා මෑතදී ඇති වුණු වියෝවක් නිසා හිතට ඔසුවක් සොයා තෙවන මරටද මෙහි පැමිණීමි. පෙර දින ඔබ වහන්සේගේ ධර්මදේශනයේ සැබවින්ම මාහට ඔසුවක්ම විය. ඔබ වහන්සේට අනේක වාරයක් පිං. ඊයේ සක්මන් භාවනාවේ යෙදුණෙමි. විтин විට පැය කිහිපයක්ම සක්මන් කෙලෙමි. හිත පිට ගියද ඒ බව වටහාගෙන නැවත වම දකුණ යනුවෙන් සිහියෙන් පාද තැබුවෙමි. දකුණු කකුල පොළවේ තබන විට ශරීරයේද දකුණට බර වෙන බවත් දකුණු පායේ පේශිවල වේදනාවන්ද දැනුනි. වම් කකුල පෙරට තබන විට ශරීරයේ ලෙසම වමට බර වෙන බවත් වම් කකුලේ පේශිවල වේදනාවක් දැනුනි. අද දිනේද උදය පැයකමාරක් පමණ දිගටම වැලිමලුවේ සක්මන් කළෙමි. හිත පිට ගියද ෂණේකින් එය නැවත වම දකුණ යනුවෙන් ගෙන පාද තැබුවෙමි. අද දිනේ එසේ සක්මන් කිරීමේදී ඊතා සැහැල්ලුවෙන් ඉබේම මෙන් පාද පෙරට තැබෙන අවස්ථාවක් පාද පෙරට නැමෙන අවස්ථාවක් දැනිනි. නමුත් පෙර දින පරයන්ක භාවනාවට කිහිපවරක් උත්සාහ කළද අසාර්ථක විය. මා මෙතනයි සිතමින් ඊතා ඊතා විගසින් ආස්වාස ප්‍රස්වාසයේ දැනුණද හිත රඳවා ගැනීමට අපොහසත් වීමි. නැවත නැවතත් හිත පිට ගිය බව දැන ආස්වාස ප්‍රස්වාසයට රඳවාගත්තද මෑතදී මා ලද දුක්ඛදායි අත්දැකීම මා ඉදිරියේ දිගහැරෙන්නට විය. එබැවින්ම පර්යංකයෙන් සක්මන් භාවනාවට මං මා යොමු වෙමි. නමුත් ඊයේ රෑ ඔබ ඔබ වහන්සේගේ ධර්මදේශනයෙන් පසු විනාඩි 40ක් පමණ එක දිගටම පර්යංක භාවනාවේ යෙදුණෙමි. හිත පිට ගියද නැවත මා මෙතනයි සිතමින් භාවනාවේ රැඳී සිටීමට හැකි විය. ගෞරවනීය සාමින්හංශ සියලු දේ අනිත්‍ය බව වටහාගෙන සිටියේද වියෝව තදින් හිතට දැනේ. කාලයේද ධර්මයේද ඔසුවක් වේයයි තදින්ම විශ්වාස කරමි. අවශ්‍ය කමඨහන් ලබා දෙන මෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුව මෙන්ම දීර්ඝායුෂද ලැබේවා. මේ අත්භවයේදීම උතුම් නිවනේ සැනසීම ලැබීවා. උසාවියේ පෙනී සිටීමට අකමැති. ඒකත් හොඳයි වෙලා ගිහිල්ලා තියෙන්නේ. මේ කෙසේ නමුත් බුදුජානනාංශයේ දේශනා කරන හා සංයෝගා විയോഗත්තා. අපි ඇති කරගත්ත හැම බන්ධනයක්ම විയോഗයෙන් සමාප්තයි. Each appointment will end with a disappointment. නිසා වැඩි බන්ධන දින කටියට වැඩියෙන් අඬන්න වෙනවා. ඉතින් ඒ නිසා පුළුවන් තරම් අතේ පොල්තෙල් ටිකක් ගාගෙන ඉන්න කෝල්ලත් එක වැඩ කරන්න වෙලා තියෙනවා අපිට. ඒ නිසා හැම සංයෝගයක්ම උච්චර තමයි. කෙසේ නමුත් ඒ සංයෝගය විയോഗ දුක නැවත නැවත පැමිණෙන හැම වෙලාවෙම විയോഗ දුකේ තීව්‍ර භාවයේ දුර්වල වෙනවා. ඉතින්ට එන්න දෙන්න දිගටම. හවසි කරයි. ඔය එන්න එන තද කෙරුවොත් තමයි එයා ලොකු වෙන්නේ. ඒ විയോഗයට එන්න කියන්නේ. විയോഗය හැම මතුවෙන හැම වෙලාවෙම එයාගේ විභව ශක්තිය අඩු වෙනවා. ඒ නිසා හොඳට මෙන්න දුන්නාම ඉවරයි. ඒ වෙනුවට ඔය මම දැන් මෙතන කියන එක ලියන්න. නමුත් මේ වගේ වාර්තා ලියන්න එපා. හොඳට හරියට එකක් ලියන්න. මේක එකක් සක්වන එකක් පරියන්ක ඊ එකක් අද එකක්. ඉතින් අහගෙන ඉන්න කෙනාට හිත වියවුල් වෙනවා කියලා වියෝදුකෙන් පෙළෙන නිසා සෝරි කිව්වට කමන්නේ නැහැ. ලියනකොට හොඳ හරිගේ පරියන්කයක් සක්මනක් කියන්නේ ඒකට ඉදිරි කමටහන් සුද්ධ කරලා දෙන්න පුළුවන්. නමුත් මේ යන විදියට ওই වියෝදුක හුඟක් ඉක්මනට නැති වෙයි කියලා විශ්වාසය පළ කරන්න පුළුවන්. ඊළඟ ප්‍රශ්න තුනම ධර්ම දේශනාවට අදාළයි. ඉක්මක් මගලා කියමු. ගෞරවනීය සාමින් වහන්සේ ඊයේ දේශනා කළ දේශනය සම්බන්ධවයි. චිත්ත විසුද්ධිය ඇතිකර ගන්නා ආකාරය පිළිබඳව පැහැදිලි කිරීමක් කර දෙන මේ නිතා ගෞරවයෙන් ඉල්ලා සිටිමි. අපේ සිතට එනේන අරමුණු වල හට ගැනීම හා නැති වී යාම බැලීමෙන් මෙය කළ හැකිද? ස්වාමින්වහන්සේගේ ඊයේ දේශනාවට අනුව අරමුණු වල නැතිවීම දකිනවා මෙන්ම ඒ අරමුණු ඇතිවීමට මුල් වූ හිතේ හට ගැනීමද නැති වියාම පිළිබඳව අපේ අවධානය යොමු විය යුතුයද? මා උදෑසන පරයන්ක භාවනාවේදී හුස්ම රැල්ල හට ගැනීම හා නැතිවීම යාම බැලීමට උත්සාහ කළෙමි. ඒ අවස්ථාවේදී හිතට වෙනත් අරමුණක් දා බැවින් එහි හට ගැනීම හා නැති වී යාම බැලීමට මා උත්සාහ ගත්ෙමි. එහිදී මගේ සිතට පැන නැගුණු ගැටලුවකි මා ඉහතින් ඉදිරිපත් කළේ. ඊට සඳහන් ගැටලු निराකරණය කර දෙන සීක්වා ඔබ වහන්සේට තෙරුවන් සරණයි. ඊළඟ එක චිත්ත විසුද්ධිය. ඔය ගීතර මේටි ඉස්සල දෙකට ඉස්සල කරුව රිට්‍රීට් එකේ ධර්මදේශන හතරක් තියෙනවා එක් ගැන. උදේ මාත්‍යට හරි කිව්වොත් ඒකට හරි ගැසලා දෙයි. මම හිතනවා ඒක ඒක කෙටි නෑ දිග උත්තරයක්. නමුත් මේ වෙලාවේ කියනට වඩා ඒක ලේසි ඒක ඌව සාකච්ඡා වෙලා තියෙනවා. උතුම් තෙරුවන් සරණයි. ගරු ස්වාමීන් වහන්ස. රාත්‍රී ධර්මදේශනාවේදී ඔබ වහන්සේ විසින් වදාළ සීල විසුද්ධිය අටසිල් ගැනීමෙන්ද චිත්ත විසුද්ධිය සතිය මුළු කාලයේම පවත්වා ගැනීමෙන්ද සිදුවන බව වැටහුණත් දිට්ඨි විසුද්ධිය පිළිබඳ හැඟීමක් ඇති වූයේ නැත. ඔබ වහන්සේ දේශනා කරන ලද යමක් අවසානය දක්වා වැයවීම නිරීක්ෂණය මගින් අවබෝධ වන්නේ කුමක්ද යන්නද අමතකය. එය කරදරයක් නොවේ නම් පහදා දෙන්න. ධර්මදේශනයේ දේශනා කළ පරිදි මාර්ගයේ පිළිමද සැක ඇති වූ වාර බොහෝය. ඒ තැන්වල එක එක දේශනා අසා හැඬු වාරද ඇත්තේ බුදුන් සමේ නොයිපදුනේ ඇයිදයි සිතමිනි. එහෙත් මෙම නිස්සරණ වනයේට භාවනාවට යොමු වීම ඊටා භාග්‍යයක් කොට සැලකන්නේ ඔබ වහන්සේලා ධර්මයට ඔබ වහන්සේ ධර්මයට බොහෝ කාලයක් ජීවයක් ලබා දෙන නිසාය. චිරංජයතු උතුම් තෙරුවන් සරණයි. ඒකෙත් කියලා තියෙන විදිහට මේ චිත්තවිසුද්ධිය ගැන එක දිගට සත්‍ය පැවැත්වීම වගේ කියලා කිව්වත් එහෙම මේ ලෝකේ කවදාකවත් ගන්න බෑ චිත්තවිසුද්ධිය. චිත්තවිසුද්ධිය කියන්නේ ඊට වැඩිය අද වැඩි වේලාවක් අරමුණක ඉන්න පුළුවන්. ඉතින් දිගට පැවතිලක් කවදාකවත් බලාපොරොත්තු වෙන්නේ নিরপেক্ষ පිරිසුදුකමක් ඇත්තේ නැහැ. ditthi visuddhi කියන්නේ මෙන්න මේ වගේ දේවල් දැනගෙන මේ වෙන භාවනාව වෙද්දී ඔය එක එක එක එක ditthi නිසා හිට කරදර ගන්න. Taman දන්නේ නැත්නම් පොතේ කියලා තියෙන එක එක පැත්තක තියලා භාවනා කරන්නකෝ. ඉතින් මේ චිත්ත විසුද්ධිය කියලා කියන්නේ එක දිගටම සතිය මුළු දවසේම මුළු ජීවිතේම මුළු දවස් 365ම කියනක හිතාගෙන ඉන්න ඕනම දික්ටි කියන්නේ. ඒව අයින් වෙන්න නම් භාවනා කරනකොට තේරෙයි මොන జగතටවත් එහෙම කරන්න බෑ. නමුත් ඊයට වැඩිය පොඩ්ඩක් ඊගි ඉස්සල පරියන්කට වැඩිය පොඩ්ඩක් ටිකක් කියන්න යන්න පුළුවන් කියලා අන්නේ විදිහට දෘෂ්ටි පුළුවන් තරම් නිදහස් කරලා තියාගන්න දැඩිමත් දහරි වෙන්නේ නැතුව. ඒ වගේම අමතක වෙනවා නම් ඒ බණපටියත් යනකොට හම්බ වෙයි. එතකොට ඒක නැවත අහනකොට තව ටිකක් වැඩිපුර තේරෙයි. ගෞරවනීය සාමින් වහන්සේ ධර්ම කරුණා කැසීමටයි. සප්ත විසුද්ධියේ සීල විසුද්ධිය, චිත්ත විසුද්ධිය යනාදී පදානීය අංග ලෙස හැඳින්වීවා. පදානීය අංග යන්නෙහි අදහස පැහැදිලි කර දෙන්න මෙන්න ඉල්ලා සිටිමි. ප්‍රධාන අංග කියලා කියන්නේ වීර්ය කටයුතු දේවල්, භාවනා කටයුතු දේවල්, මානසිකාර්ය කටයුතු දේවල්, සතිය පැවැත්විය යුතු දේවල් වලට ප්‍රධාන වීර්ය පැවැත්විය යුතු දේවල් වඩ ප්‍රධාන අංග කියනවා. එතකොට ලැබෙන ප්‍රතිඵලයට විසුද්ධි කියලා කියනවා. ගරුතර සාමින් වහන්සේ ඔබ වහන්සේගේ ඊයේ පැවැත් වූ ධර්මදේශනාවේදීද ත්‍රිලක්ෂණ දේශනා ග්‍රන්ථයේද ආස්වාස ප්‍රස්වාසයේ සම්බන්ධව පැහැදිලි කිරීම වලදී ආස්වාස ප්‍රස්වාසයේ අතර පවත්නා හිදැස වටහා ගැනීමේ වැදගත්කම ගැනත් එහි පවත්නා අසීරුතාව ගැනත් සඳහන් විය. ඊතා උනන්දුවෙන් ආස්වාද ප්‍රසආත කිරීමේදී ඇතැම් විට ප්‍රාස්වාසයේ අවගදී ඊතා සුළු නිදසකින් පසු ආස්වාසයේ ආරම්භ වන බව දැනේ. නමුත් ඒ වටහා ගැනීමේ වැදගත්කම සතිය පිහිටුවා ගැනීමට කවර ආකාරයකින් අත්‍යවශ්‍ය වේදයි කරුණාවෙන් පැහැදිලි පහදා දෙන්න. සිත එක්තරා දුරකට සංසුන්ී ඇති බව වැටහි ගිය පසු සිතට එන සිතවිලි වල ඇති අනිත්‍යතාවය මෙනෙහි කරමින් ඉදිරියට යාම භාවනාවේ නිවැරදි පීවරක්දයි කරුණාවෙන් පැහැදිලි කර දෙන්න. ඔබ වහන්සේට නිවන් සුව. නෑ මේ හිතවිලි වල අනත්‍ය මෙනෙහි කරන්න කිව්වොත් ඒකත් තව හිතවිල්ලක්. පිදුරු ගින්දරට ගින්නට පිදුරු දෙමිල්ලක්. ඒක නෙමෙයි කරණ තියෙන්නේ. ඉතිවිලි පුළුවන් නම් මුලින් කරන්න අරමුණට හිත දාලා හිතවිලි නැති දැනට යන්න හිතවිලිත් ඉබේ නැති වෙනවා. මෙනෙහි කරලා නෙමෙයි ඉබේ නැති වෙනවා කියපු දවසට ඔන්න අනිත්‍ය වැටේ. අරකෙදිත් මේ අරමුණක අවසානය බලනවා කියන එක ආධුනිකයර කරන්න බෑ. ආධුනිකයා හුඟා කර්මණ යාලු කරන ආද වුණාට පස්සේ කළ යුත්තක් ආද වෙන්නේ ඉස්සලා කරන්න ගියොත් කිල්ල හැදෙන්නත් ඉස්සලා මගුල් කසාද කතා කරන්න ගියා වගේ මට වෙච්ච දේ වෙනවා. ටිකක් යාළු වෙලා ඉන්න බෑ මේක මොකක් හරි වෙනකන්. එහෙම ඉස්සලා ගිහිල්ලා ඒක හේතුව අපි අර හතරවෙනි විසුද්ධිය පස්වෙනි විසුද්ධිය පටන් ගන්නකොටම ආවා ඉතින් අලුත් කට්ටිය ටිකක් ඒක අමාරු වෙනවා ඇති මම ඒක තවදුරටත් නිදහස් කරලා කතා කරන්න බලාපොරොත්තු වෙනවා අද. අපි වැය භාගයක් විතර වැඩි කරගෙන තියෙන නිසා මින් එහාට අපි ප්‍රශ්න තියනවාද කියලා සභාවෙන් අහන්න යන්නේ විනාඩි 35ක් විතර කාලයක් තියෙනවා. අපි ඒක සක්මන් කරලා තුනට නැවත රැස් වෙනවා පරියන්කයකට. සම්බන්ධ වෙච්ච සීල දෙනාටම තෙරුවන් සරණයි.